ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අත්වෙනි දවසට අපේ භාවනා වැඩපිළිවෙලේ ධර්ම දේශනා සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ශුඤ්ඤෝගාමෝ තිචෝකෝ භික්ඛවේ ඡන්නං අච්චත්තිකායතනානං අතිවචනං චක්ඛිතෝපි චේතිනං වික්කවේ පඬිතෝ කාය යත්තෝ වේදාවි උපපරික්ඛති විත්තං චේව කායති තුච්ඡං චේව කායති ශුඤ්ඤතං චේව කායති ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ආශිවිසෝපම සූත්‍රයේ දැක්වෙන නිදර්ශනයේ ජවනිකා එකක් එකක් පසු කරමින් ඒ ප්‍රධාන චරිතයේ දැන් ශූන්‍ය ශූන්‍ය ගමකට ශූන්‍ය ගමකට වදින කතාවක් සර්වචන්සේ සඳහන් කරලා ඒ උපමා උපමේය ගලපනකොට මතක් කරනවා ශුන්‍යෝ ගාමෝතිකෝ භික්කවේ ඡන්න අච්ඡත්තිකායතන අදිවචන. අනේ මම මෙහිලා මේ ශූන්‍ය ගමක් කියන අදහස් කරේ තමන්ගේ ද්වාසර ද්වාදස ආයතනවල අධ්‍යා ආධ්‍යාත්මික ආයතන හයයි මෙතන ගණන් අපි මේකෙන් අදහස් කරේ කියලා. ඉතින් ද්වාදස ආයතන කොට පෙන්නකොට පෙන්නන්නේ ඇහ කන දිව නාසය කය මන කියන මේ හය අධ්‍යාත්මික ආයතන වශයෙන් උත් ඒවට ගෝචර වෙන්නා වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බසා ධර්ම බාහිර ආයතන වශයෙන් උත් නිරක දැක්වීමේ කුතිරින් තමයි මේ සංසාර පැවැත්ම තියෙන්නේ. ඉතින් මේ රූප ධර්මයන්ගෙන් ප්‍රයෝගයෙන් ප්‍රයත්නෙන් ප්‍රතිපදාවෙන් සමුගන්න මේ ප්‍රධාන චරිතය ඊගාවට උපාදානස්කන්ධ වල නපුරු බලපෑමට ලක් කරන එක යාගෝ මිත්‍ය වශයෙන් බෙනී සිටියට ඒ උපාදානස්කන්ධවල තියෙන ගැටකුට අදහස එහෙම නැත්නම් න්‍යායපත්‍ය තේරුම් ගත්තේ නැත්නම් අර රූප ධර්ම ජලව තමයි වැටෙන්නේ. ඉතින් ඒකට කල්යාණ මිත්‍යා මතක් කරලා තියෙනවා මේ න්‍යායෝගයක් තමයි නැත්නම් දන්න යාළුවෙක් තමයි මේපත් වෙනවා. නමුත් රජුරෝ මේවලා තියෙන්නේ න්‍යායක මානුත් කරගන්න යාළුක මානුත් කරන්න නෙවෙයි හානි කරන්නේ කියලා. ඊට පස්සේ මේ පුත්කලයා මෙතනදී අර රූප ධර්ම අතුර ගත්තා වගේම මේ පංච පාදානස්කන්ධත් මිත්‍යා ස්වරූපේ ආවට ප්‍රතිරූපයක් බව අතුරක් බව තේරුම් කරගෙන ඒ අල්ලාපේට තල්ලාපේට අවුන් නොදී දිගටම ගියොත් අන්තරචරෝ මිත් පශමිත්තෝ හොඳ කැලිකලියේ පටන් යාළුවෙ හිටපු කෙනෙක් රජුරු මෙහෙවනවා. මේ මෙහෙවන කෙනා නන්දිය වශයෙන් සබෝචාංශ පෙළලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි තේරුම් ගත්තේ එතන ඇති වෙන ඒ රාගය නැත්නම් ඒ නන්දිය කාමවස්තුකේ ඇති වෙච්ච රාගය නම් නෙවෙයි භාවනාවෙන් හටගත් ආ වූ ඒ ධර්මමය ඉන්ද්‍රිය ධර්ම කෙරෙහි නැත්නම් තමන් වඩා ගන්නා දේශෝබන චෛතසිකයන් විශේෂ ඇති වෙන නන්දිය මෙතනදී බලපානවා. ඒ නිසා යෝගාවචරය එතනදීවත් ඒ නන්දිය ධර්ම වස්තු කෙරෙහි මත ඇති උනායි කියලා හෝ නැත්නම් ධර්ම නන්දිය කියලා හෝ තේරුම් ගන්න නැතුව ඒක ධම්මොද්දක්කයක් කරගන්න නැතුව ඒක ප්‍රහාණය කරනවා. ඒ ප්‍රහාණය කෙරුවට පස්සේ මේ කියන ශූන්‍යකමට හිස්කමට වදී. ඒ හිස්කමට වැඩිමින් රූපයන්ගේ ඒ වගේම පාදානයන්ගේ සහ ධර්මනන්දී එහෙම නැත්නම් පරිශන තුෂ්ණාව වගේ දේවල් වලින් වෙන වෙන සාංකේ තිබුණාට මේ ඉස්කම පාලුකම ලැබගෙන ඉන්න පුළුවන් තරක් නෙවෙයි එකක් හිතන පාළුයි. ඒ පාළුව අර මෙතෙක් කල රූප ධර්ම රස වින්දනේ නැහැ. ලැබෙන ලැබෙන්නේ උපාදාන කරගන්න උපාදානස්කන්ධේ නපුරක් දැන් තේරලා තියෙනවා. ඒ උපාදානය කාම වස්තු කෙරෙහි එහෙම නැත්නම් කාම ගුණයන් කෙරෙහි නිබඳව පහළ වෙන මේ උපාදානය දුරු කරගන්නකොට ඒක වාංගෝ පිණසලා උපයාගනලද සද්ධා විජේ සති සමාධි ප්‍රත්‍යාදී ශෝබන චෛතසිකයන් વિશે හෝ නන්දියක් පහළ වුණොත් ඒකත් එයා සමාජ මාර්ගයක් කරනවා දැන් මේ යෝගාන්තයට ඒකත් නැහැ. නමුත් දැන් ඉන්නේ පාළුකමක. ඉතින් මේ පාළුකම ළඟින්න හොඳ තැනක් නෙමෙයි ඇතුළේ මුත් පිටිනුත්. ඒ මොකද එතෙන්දී සත්පුරුෂය ඇවිල්ලා කියනවා මෙතන තව ටිකකින් මේ පාළුකමට හොරු කතාව දිනවා මම පහරන හොරු. ඒක නිසා මෙතන අර රූප උපාදාන වේ නන්දි වගේ දේවල් නැතුවට මෙතන ඉන්න බෑ කියලා. අපි එන්න තියෙන හොරු ගැන කතා කරන්න ඉස්සෙල්ලා අද දවසේ ඒ පත්‍ත්‍ච මේ පාළු ගමේ ගමේ පාළු කම පිළිබඳව කතා කරන්න ගත්තොත් ඒක පිළිබඳව දැනගන්න එක හරි විචිත්‍රයි. දැනගත්තොත් මේ නිසයි අපි මේ සංසාර සමාධි භාවනා කරත් ඉස්සරහට යන්න බැරි වුණේ. මෙන්න මෙතන තියෙනවා ස්පෙන්ඩුමක්. මෙතන තියෙනවා කලින් ලෑස්තිලා ගියේ නැත්නම් අහුවෙන අහුවෙලක් ඒ නිසා මෙතනදී දැනගෙන යන එක සූදානම් ශරීරේ වටිනවා ඒ නිසා මේක මේ පාලුකම නැත්නම් මේ ගමේ තියෙන පාලුකම අහුවෙන්නේ දක්ෂ යෝගාවචරයට විතරයි ඒ ප්‍රත්‍යක්ෂ කරන රූපයෙන් ගැලවීම දන්න යෝගාවචරයට විතරයි උපාදානස්කන්ධයගේ තියෙන නපුර දන්න යෝගාවචරයට විතරයි ඒ මතුවෙන මතුවෙන දේවල් අල්ලගෙන නන්දි උපයන කොහොඳ නැහැ කියලා දාන්න කෙනාටයි මේ පාඩුකම ඇති වෙන්නේ. ඒ නිසා මේ යෝගාවචර මේ පාඩුකමේ නැත්නම් ගමේ පවතින මේ පාළුව දුරුවන් කිරීම සඳහා නැත්නම් මේ පියවර ඉදිරියට යාම සඳහා නැත්නම් මේ චිත්‍රපටි ඊගාටින ජවනිකාට යාම සඳහා කුමක් කළ යුතුද කියන එක තේරුම් ගන්නට ආරම්භ මොකද ඒකෙන් යනකොට කවුරක් තමයි උදව් කරන්න කෙනෙක් නෑ. තමන්ම තේරුම් ගන්න තිබුණොත් ලාභයි. තේරුම් ගන්න නම් මේ ගමේ ආලු ගමේ ගම්පාලුවේ මඩ ඉංගම්මායි ටික දැනගන්න ඕනේ. ඉතින් ඒක පිළිබඳව අපිට සර්වඥන් වහන්සේගේ අනිකුත් සූත්‍ර සාධක කරගෙන බැලුවොත් මේක ගොඩක් වෙලාට සම්බන්ධයක් පෙන්නනවා යෝගාවචරයේ ඉන්දිය සංවරයත් එක්ක. මෙතන ගියාට පස්සේ යෝගාචර කොහොමද හැසිරෙන්න ඕනේ කියලා. ඒ ඉන්දිය සංවරය මෙතෙන්ට එනකම් මේ කියන සංදිස්ථානට එනකම් ඒක පේන්නේ අනවශ්‍ය බරපැටවීමක් වගේ. නමුත් මෙතෙන් ආවට පස්සේ ඉන්දිය සංවරය අවශ්‍යයි. නමුත් ඉන්දිය සංවරය සාර්ථක වෙන්න වෙන්න ගමේ පාඩු ගතිය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය පෙරගුරුවක් පෙරදැගීමක් ලෑස්තිලා ගියේ නැත්නම් භවණ හරියන්න හරියන්න කම්මැලි වෙන ගතියක් එනවා. අර පාළුමුස්පීතු ගතිය උච්චත් වෙන්න ගන්නවා. ආසන්න වෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා එතනදී ක්‍රියාකලීතු ආකාරය. එතනදී යෝගාවචරයට කිසි අන්තිලරණක් නැතුව වෙන වෙලාවකදී ගමනේ ඉදිරියට ටිකටම ගෙනියන්න ගත්ත පොඩි වින්න කියන්න තෝ ගෙනියන්නේ මේ පාළුගමේ වපසතිය ඉංගම්මයින් දරගන්න එක වටිනවා. හැබැයි ඒක අනිවාර්යයෙන්ම භාවනා ජීවිතේ පැත්තෙන් ගත්තත් සම්බුද්ධ දේශනා පැත්තෙන් ගත්තත් ගැඹුරක් කතා කරන්නේ. අපි සාමාන්‍ය ජීවිතේ බොහොම ගරු කටයුතු සලකන දේශපාලන විද්‍යාවේ මේක දැනෙන්නේ නැහැ. එහෙම නැත්නම් ආර්ථික විද්‍යාවේ මේක නැහැ. සමාජ විද්‍යාවේ නැහැ. ජනප්‍රිය ලෞකික විශ්වයේ මේක නැහැ. එනිසා මේක තේරුම් අරගන්න නම් මේ නෛර්යානිකත්වය, ධර්ම නෛර්යානිකත්වය, ධර්ම ගම්භීරත්වය, සංසාරේ තියෙන බය දනවන සුළු කතිය තමයි මේ තාකල් ජීවිතේ විඳලා තියෙන දුක් ඉස්මතු කරගත්තොත් විතරක් ඒකට වාංගු කරලා මෙතන තියෙන මේ පාළුගතිය දැනගන්න පුළුවන් භවනා සාර්ථක වෙන්න වෙන්න වෙන්න මේක උද්දල් වෙන්නසී පාළුගතිය වැඩි වෙන්නසී වීලි වෙන්නසී නිකන් හරියට ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ කිසිම මාසක් කිසිම තෙලක් කිසිම ලයක් නැති අම්මු මේ වේලි කෑකෑලක් ලව කරනවා මස්ලේ නැතුවට බලුලෙව කන්නේ වගේ භාවනාව නිකම්ම නිකම් වේලි කෑකෑලක් වඩපත් වෙනවා ඒ ස්වාමීන් වහන්සේ කියන නිකම්ම නිකන් සුදු පාන් පෙට්ටක් කන්නවා කියන්නේ. ඒකට චීස්නුත් නැහැ, බටරුත් නැහැ, සැන්ඩ්විච් එකක් නැහැ, තන්නේ සුදු පාන් පෙට්ට. ඉතින් කියනවා ඒ සාහසේ පුළුවන් නම් කපන් බැන්නම් කපන්. ඉච්චරයි කියලා තියෙන. මේක බැන්නම් ආපහු යකෙදේ නන්දියට. ඒක වැට වැටෙන්නේ උපාදානස්කන්ධයට. වැටෙන්නේ රූපතරට. මේක කාගෙන ඉදිරියට යන්නේ ඊතාවත්ම සුළු පිටසකේ ඛණ්ඩ බැරි නිසා නෙවෙයි. ඛණ්ඩ පුළුවන් මේක කළ යුත්තක්ද එහෙම නැත්නම් මේක මගේ දුර්ලභම ටිකක් ආපු එකක්ද භාවනා ජීවනවද කියන එක දන්නේ නැහැ. ඉතින් ඒකට උත්තරනේ තියෙන්නේ. මොකද දැනගෙන යන්නේ ඒක. ඉතින් ඒකදී ඉන්දිය සංගරය ක්‍රියාත්මක වෙන්න වෙන්න ඉතින්දී යෝගාචර ඉන්දිය සංගර වටනකම තියෙනවා. ක්‍රියාත්මක වෙන්න වෙන්න අනික් පිටසකින් රොස්පරොස් වෙන්න පටන් ගන්නවා. යෝගාචර පරිසරයට දක්වන ප්‍රිය ගතිය අඩු වෙලා වීලි ගතිය සහ දුරස්ත ගතියක් එන්න පටන් ගන්නවා. ඒක යෝගාචර තේරෙන්නේ මේ ඉන්දිය ධර්මයන් පිළිබඳව අවබෝධයක් කියලා. අධ්‍යාත්මික ආයතන හය පිළිබඳව අවබෝධය මෙතෙක් කල් ලැබුව නිසින්ද රස විඳගෙන ගිය කෙනෙක් කෙරුවේ කාම ගුණයන්ගේ කාමෙන් ආස්වාදේ කාම ඡන්දේ දැන් යෝගච යෝගාවචරයා ඒ කාම ඡන්දේ විතරක් නෙවෙයි කාම නන්දිය විතරක් නෙවෙයි ධර්ම නන්දිය වැරද්දෙන් දැනගෙන තියෙනවා. ඒකේ කතල්න නරකයි කියලා. ඒ නිසා ඉන්දිය සංවරයට යට තොක්කු අවබෝධයක් තියෙනවා. අන්නේ අවබෝධයෙන් ඉන්දිය සංවරය කරන්න පුළුවන්. මොකද කරන්න කරන්න තේරෙන පටන් අර ගන්නවා. ගංගටිගේ ඉහළට පීරන ගතිය. අනිත් සියලු දෙනාම රසස්වාදයේ පිණිස කාම ධර්ම භෞතික සම්පත් රූප සම්පatti දිනු කරන කටයුතු කරන අතර මේ යෝගාවචරණ තමන්ගේ පරිසරයේ තියෙන රූප සම්පatti භෞතික සම්පatti කාම ගුණයන් වල පවා මානීරස ගතියක් මාර්පාශයක් එහෙම නැත්නම් මරවුලක් වගේ පේන පටන් ගන්නවා. එවැනි தත්වයක් තියෙද්දි තේ යෝගාවචරය තවදුරටත් ඉදුරන් හික්මවනවා සංවර කර ගන්නවා සීතල වෙනවා කියලා කියන්නේ ජීවිත ගමනට කියන පීඩන කතිය තමයි. එතනින් තමයි යෝගාවචරය කාම ගුණයන්ගේ තියෙන කාම නපුර එබැවින් මේ මරවුලේ තියෙන බන්ධන ස්වરૂපය තේරුම් අරගෙන ඉවත් කරා. ඒ නිසා ඒ කටයුත්ත එතනින් එහාට තියෙන කටයුත්ත මේ මනුස්ස ලෝකේ අනිකුත් විශ්යන් වල දැක ගන්න පැත්තක් එකක්. ඒ නිසා යෝගාවචර තියෙනදී මේ හරහා තමයි මේ මේ ඉන්දිය සංගොඩේ හරහා තමයි ගිය තාක් රහතන් වහන්සේලා ගිහිලා තියෙන්නේ. ඊයේ තාක් ආර්යයන් වහන්සේලා ගිහිලා තියෙන්නේ. බුදුපසේ බුදු රහත්න උත්මයන් කියලා කියන්නේ මේක තමයි. ඉතින් මට යන්න නම් පුළුවන්. මොකද යා යුතුද මේකට පැකිලෙනවා. මේකට යන පැටි මේ පැටිවාණිතාවයක් ඇති කරන උරිස්සට උඩින් හැරලා බලන්න පටන් අර ගන්නවා පිටිපස්සේ කවුරු හරි එනවාද මං යන පාර හරිද එහෙම නැත්නම් මේක මදයි ඉස්සරහට යන්න ඕනේ කියලා මේක සතුට වෙන කතිය තියෙනවා සාසවත්යන් කියනවා අසන්තුට්ඨිත අපටිවාණිතාදී මොන කරන්නේ කියලා සන්තෝෂ වෙන්න එපා දැන් ඊටාම සංදිස්ථානක ඉන්නේ මෙච්චර ගමන් කරපිට ඉදිරියට යන්න ඕනේ තවත් ඉන්ජර් ඉඳුරන් සම්බර කරන්න ඕනේ හැටි හැටි බලන්න එපා. හැටි බලන හැම වෙලාවකම තමයි මෙතෙන්ට ආපු ගමනට දින්දාවක් එක. ඉදිරියට බලන්න. අභික්කමත භික්කවේ මා අභික්කත අභික්කමත ඉදිරියට බලන්න. ප්‍රමාදෙන්න එපා. පසවලන්න එපා. මේකෙදි සමවේද කෙනෙක් නෑ තමන්ට. ඉදිරියට මම එකයි කියන්නේ කියලා. ඉතින් ඒක මම හිතුවා අර සබ්බතම මූල සබ්බසෝ සූත්‍රයේ තියෙන සංවරාපහතබ්බා කියලා. සර්වඥයන් පෙළලා තිනවා සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් වර්ගයක් තියෙනවා. ඒ සංවරය ඔක්කොටම තේරෙන්නේ නැහැ. සාමාන්‍ය දන් දෙන කෙනාට ඒක අදාළ වෙන්නේ නැහැ. සිල් රකින්න කෙනාට අදාළ වෙන්නේ නැහැ. සමත භාවනා කරන කෙනාට අදාළ වෙන්නේ නැහැ. භාවනා කරන විපස්සනා කරන කෙනාගෙත් මෙතෙන්ට ගිය කෙනාට තමයි ඒකේ අදාළ භාවය තියෙන්නේ. ඒ අදාළ භාවයෙන් තමයි සුදුසුකම නම් තියෙන කරන්න පුළුවන්කම තියෙන. ඇත්තම දන් දෙන කෙනාට කරන්න පුළුවන් කියන යාර තේරෙන්නේ නැහැ ඊම කරන්න ඕනේ කියලා. සිල්ලා කෙනෙක් කරන්න කරන්න පුළුවන්කම තියෙන යාර තේරෙන්නේ නැහැ සාධාරණීකරණය කරන්න බෑ. සමතකරණය කරන්න තියෙන නමුත් විපස්සනා කරන කෙනෙක් නොකළොත් පරාදයි. ඒසය සිද්ධ වෙනවා සංවරා පහතබ්බා. ඒ සංවරා පහතබ්බා කියන කොටස සර්වඥාන්සේ සඳහන් කරන්නේ අවශ්‍ය කරන උපක්‍රම හතෙන් එකක් විදිහට පටිසංකා යෝනිසෝ يعني යෝනිසෝ පටිසංකා කියන්නේ යෝනිසෝ පටිසංකා පිටත කියන්නේ පටිසංකා යෝනිසෝ කියලා ඒ පටිසංකා යෝනිසෝ චක්කුන්දයේ සංවරණ ආපත්තේ බොහෝම නෝනින් යුක්තව ඇහැ පිළිබඳව එලෙමචිලිසිය ඒකට කියනවා මේ පඤ්ඤා සංවර කියලා. සංවර්ධයත් කීපයක් සඳහන් වෙනවා. වීර්යයෙන් සංවර කරන දේවල් තියෙනවා. ශ්‍රද්ධාවෙන් සංවර කරන දේවල් තියෙනවා. මේක ප්‍රඥාවෙන් සංවර කරන්න ඕනේ. ඒකයි එතන තියෙන අවශ්‍යතාවය. ඒ සංවර කිරීමේදී එයා සංවර වෙන්නේ සංවර නොවුනොත් පහළ වෙන්න පුළුවන් කෙලෙස් පිළිබඳ අවබෝධය නිසා. චක්කුන්තිය සංවරං ආපච්චති අසංගුරං වි අසංගුතං විහරන්තං උපපජ්ජති පාපකා කුසල ධම්මා මම මෙතන චක්කුන්ද්‍රයේ අසංවරය හිතියෝ ඉපදෙන්න ඉඩ තියෙන පාපක කුසල ධර්ම. අතකොඳ වැටහෙනවා හොඳට තේරෙනවා. ඒක පිළිබඳව දැනගෙන දැන් මගේ හිත තියෙන චක්කුන්ද්‍රිය බව දැනගෙන රූපයක ඒ සංවේදී භාවයේ හිත මේ වෙලාව වැඩ කරන කියලා බවක් දැනගෙන මේ දකින්න දේවල් වල අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලංග ගියොත් කෙලෙස උපදින ඒ නිසා නාම ව්‍යංජනක් ගායෝති නිමිත්තක් ගායෝති ඒ පේන දේ අංග ප්‍රත්‍යංග බලංග යන්නේ නිමිති ගන්න යන්නේ නැහැ අංග ප්‍රත්‍යංග බලනවායි කියලා කියන්නේ නිමිති ගන්නවායි කියලා කියන්නේ පේන දේ අනුමත කරනවා රස විඳිනවා විවදිනවා හැබැයි වෙනවා වචන කතා කරනවා. සහ දැක්කට මොකද නොදැක්කාසේ අන්දේ කුසේ හැසිරෙනවා කියලා කියන්නේ යාට අනුව්‍යංජන ව්‍යංජන නොපෙනෙනවා නෙවෙයි. නමුත් ඒවා පිළිබඳව නාජ්ජෝස සිත්ති නාභිමන්දති නාභිවදති අභිනන්දති කියන පතන තුනක් පදවචන සඳහන් කරනවා. ඒක අභිනන්දනය කරන්න යන්නේ දැන් තමන් අපි කියන දර්ශනයකට සක්මන කෙලවට යනකොට මොනවාරි නూరు බලංකාසදයක් පහළ වෙනවා. එයා දන්නවා දැන් හිත සක්මනේ නෙවෙයි ඉතියි. ඒ කියන්නේ එතකොට ඒක උද්දීපනය කරන සුළු දර්ශනයකුත් තියෙනවා. එයා දන්නවා මේ දර්ශනීය රස විඳින්න ගියොත් අභිනන්දනය කරන්න ගියොත් ඒ දර්ශනය අගය කරා වෙනවා කෙලස් කොටක පිටයි. අභිවදකයේ ගැන වචන කතා කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ රචනා ලියන්න, විස්තර කතා කතා කරන්න හැම එකකින්ම වෙන්නේ අර පණිනවිල වටිනි මම බඳා වගේ හිත පිටපයින් හිතට ඒ දැකපු දේ අගය කරනවා. අභිවදනය කරනවා වචන කතා කරනවා. නාස්තෝසතිත්‍ත්‍තිකරක වදින්නත් එපා. දැක්කට නොදැක්කසේ ඉන්න ඕනේ. ඉතින් ඒ විදිහට දැක්කට නොදැක්කසේ ඉන්නකොට ඒ යෝගාවචරයට පත්‍යන தත්ත්වේ බැලුවොත් එයා දැනට පයි නෙවෙයි හිත තියෙන්නේ ශක්මනේ නෙවෙයි රූපේ තියෙන නමුත් මේ බලන දකින්න රූපේ රසස්වාදනය කරන්නේ නැහැ. ලැබගන්නේ නැහැ. ඒක අභිනන්දනය කරන්න තියෙන ටික මහා මුස්පේන්තුකට පෙයි. ඒක හරි ඉස්සර දැකපු ලස්සන ගතිය නෑ බෑ. ඉස්සර දැකපු රසවින්දනය දැන් නෑ මොකද ලෑස්තිලා යන්නේ රසවින්දින්න නෙවෙයි රසවින්දොත් කෙලෙස් උපදිනවා කියන දැනුම ඇතුව. එතකොට ඒ දකින්නේ තුච්චකන්තේව රික්තකන්තේව ශුඤ්ඤතෝ චේව භායති. ඒ රික්තකයක් විදියට හිස් දෙයක් විදියට නිකම් ශූන්‍යයක් විදියට එයාට පේන්න පටන් ගන්නවා මේක අපි අභිතන්දරේ කරන්න ගියොත් කෙලෙස් උපදිනවා. ආනේ ඒ විදියට ඒක දිහා බලනකොටයි එහෙම නැතු ඒක අභිනන්දනය කරන සුළු පැත්තෙන් බලනකොටයි ඒ වස්තුවේ සම්පූර්ණ ආකල්ප දෙකක් තියෙනවා. මේකට මෙහෙම නිදර්ශනයක් කියලා තියෙනවා. යම් කිසි පුරුෂයෙක් තමන්ගේ මන බඳන ස්ත්‍රී රූපයක් ස්ත්‍රියවකට ආශාවෙන් බලන ආශාවෙන් බලනකොට කවදා මේක ලබා ගන්නෝ ඉක්මනට ලබා ගන්නෝ කිට්ටු කර ගන්නෝ කියලා හරිය ආශාවෙන් ඒකේ දකින්න හොඳ පැත්ත දකින්න එහෙම ඉඳලා මේ පුරුෂයා යම්මාකාරකින් ඉත්‍යාව ලබගත්ත කියලා සම්මතිය ආයකට පස්සේ ඉත්‍යාව වෙන පුරුෂයෙක් ඉන්නවා එක දකින්න වෙන පුරුෂයෙක් එක්ක ඉන්නවා දකින්න. එතකොට තේරෙනවා මේ අම්මන්ට කොච්චර කන්න බොන්න දුන්නත් ආරක්ෂාව දුන්නත් මොනවා කරුවකට මං ගැන අපේක්ෂාවෙන් නෙවෙයි ඉන්නේ පරපුරුෂයෙක් පිළිබඳ අපේක්ෂාවෙන්. ඒ නිසා මට දැන් බයක් තියෙනවා මේ පරපුරුෂයලව ස්වපුරුෂමරව. එතකොට ස්ත්‍රියගේ අපාරණක බලන හැටි හැටිරියක්. ඒ කියන්නේ හැපිනක් බරපතල වචන ටිකක් තියෙනවා පිටින් ගාව ගෑනු කට්ටිය දන්නේ නැති ඒක. අන්නේ විදිහට බලන්න. මේක අනිත් පැත්ත බලනවායි අත්‍තරම ස්ත්‍රියව පුරුෂයෙක් දිහා බලන කරත් මේකමයි. ඉතින් මම මේ පුරුෂයෙක් නිසා මට තියෙන්නේ මගේ වචන ටික. එතකොටයි ඒ ස්ත්‍රියව දිහා බලනකොට බද්ධ ඉස්සර දකින්නේ කිය ආකල්ප ටික දිහා බලනකොට ඒ ස්ත්‍රියගේ රූප ස්වභාව හරි රික්තක තුච්චක ශුන්‍ය තත්තර වෙන මේ අම්මට මේක පාවිච්චි කරන්නෙම කාමීත්‍යචාරය. පුරුෂව වශයෙන් කරන්නේ පරපුරුෂයන් සතක රසස්වාදනය කරලා කෙවිදින්නේ. ඒකට ඒ ලස්සන පේන්නේ භාග්‍යයක් විදියට. එයාගේ අනුගති නැතිලිගයි දක්ෂකම් තිබුණා මේ සියේදම දකින්නේ ඒ නකුරට. ඊට පස්සේ මනුස්සයා ඒ ඉතියාගේ නිසා උඩා කිස්ටි කුර සහිතන මුඩා කික්මන දෙකලා වෙනවා. මොකද තමයි පෙනෙතිත් මේක කෙටල කියනවා. නොපෙනෙති අහන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ සක්මන් භාවනා කරනකොට තමන්ට මෙතෙක් කල්පෙනිච්ච රූප කම්මැලි සක්මනේ එකම දේ බල බල ඉනකොට හරි රසයි. කෙලවට කියලා හිතේ පාඩ පැහැර ගන්න. පැහැරගෙන රූප බලන්න යනවා සද්ධාන් යනවා. ඒකකොට අපිට පේනවා පුංචි ශාන්ති ගතියක්. අර ඒකාකාර සක්මනේ යනවට වැඩිය ලේසි රස බලන එක රූප වල ශබ්ද වල. නමුත් පහුවෙනකොට යාට තේරෙනවා අනේ මෙතෙන් ඉන්නකම් ගෙන ආපු සතිය කිසිම අපේක්ෂාවකින් තොරව කිසිම පාලනයකින් තොරව වතුර දාහක් කඩලා කලයේ බිඳගත්තා වගේ කැඩලා ඒ කැඩලන්නේ හේතු වෙන්නේ මේ රූපයේ තියෙන මනබන්ධන ගතිය. ඒ ශබ්දේ තියෙන මනබන්ධන ගතිය. නමුත් එයා අවදාහරි තේරුම් ගත්තොත් මට මේ ගినాපු සතිය කඩා ගන්න තුහට යන්න නම් රූප පෙන්වන්නට කරන්න දෙයක් නැහැ. අභිනන්දනය කරන්න හොඳ නැහැ. ඒකන වචන කතා කරන්න යන්න නරකයි. ඒකට බැස ගන්න නරකයි. ඒවලේ ඉන්න නරකයි. ශබ්දත් ඇහෙන්න පුළුවන් මෙහෙදියා මෙහෙදී. නමුත් ඒක අභිනන්දනය කරන්න එපා, විවදනය කරන්න එපා, අජෝසනය කරන්න එපා. ඒ විතර දකින දකින රූපේ සහ ශබ්දේ વિશે අභිනන්දනයේ නොකිරීමේ ශික්ෂාව අභිවදනයේ නොකිරීමේ ශික්ෂාව අජෝසනයේ නොකිරීමේ ශික්ෂාව ගත්තට පස්සේ මේ ශක්ති පේන්නේ කරදරයක් කියලා. මේ රූපේ පේන්නේ කරදරයක් කියලා. නමුත් ඒ සක්මනේදී හිත තුනක රූපෙට ගිහිල්ලා දැන් රූප දකින්න බව වෙනවා. එයා ඒක අභ්‍යවන්තනය කරන්නේ නැහැ, අජෝසනය කරන්නේ නැහැ, අභිවදනය කරන්නේ නැහැ. ඒකට පේනවා මේක නිකන් 63ක් වටුණා වගේ. එහෙම කියෙද්දි ඒ බව සත්‍ය පාත්තන්න පුළුවන්. මම දන්නේ ඒක කියන එක ටිකක් ප්‍රශ්න සංකීර්ණ කරනවා කියලා. මගේ හිත සත්‍ය කකුලේ නෙමෙන බව සත්‍ය මේ සත්‍යයම දැනගන්න. දැන් තියෙන රූපක බවත් එනම ඉස්සර වගේ මේ රූපේ අභිවන්දනය කරන ගතියක් අභිනන්දනය කරන ගතියක් අජෝසනය කරන ගතියක් නෑ තමන්ගේ ශික්ෂණය නිසා මේ විදිහට බලනකොට රූපේ විවරණ වෙනවා රූපේ විචිත්තත්වය නැතිලා යනවා ඒකට කියන්නේ විරජ්‍යති කියලා. රංජනය කරන්න බෑ. නැත්තම් රූපේ මනරංජන ගතිය නැති වෙනවා. ඒකට කියනවා විරංජනය කියලා. ලස්සන මල්චික් එකට විරංජන කරු ධර්මොත් ඒක කොහොම පාට බොද වෙලා ඒකම විරංජන කරුනේ කරන්නේ ඒකයි අන්නේ වගේ මේ දෙක රූප ආස්වාදනය කරු රූපේ රංජනී රංජනය කරන්න පුළුවන් ගතිය රමණීය කරන්න පුළුවන් ගතිය අඩු වීම අලුමක් මහා කම්මැලිකමක් මහා නීරස ගතිය තනි වෙච්ච ගතියක් නැත්නම් රසාස්වාදය ගිලී ගියා වගේ තේරෙන්නේ. ඒ නාකි වෙලා කරච්ච එක නෙවෙයි නාකි වෙනකොට රසාස්වාදය ගිලිනවා. ඇහැට රූප පේන්නේ නැහැ. උතුරු දකුණට දකුණ පේන්නේ. වම ඉස්සරහට යනකොට දකුණ යන්නේ. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම රසාස්වාදයෙන් නැතුනට පස්සේ නිවන් දකින්න වගේ එක නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒක වෙන කරන්න දෙයක් නැතුව කරන වැඩ. මේක ඒක නෙමෙයි. මේකේ යෝගාචර ශික්ෂාව නිසා මේ දැනගෙන යනවා මෙතෙන්ට යනකොට රූප නිසාම වැටෙනවා සද්ද නිසාම වැටෙනවා වැටෙනවා මදිවට මම ඒක අභිනන්දනය කරන්න අපි වදනය කරන්න අජෝසනය කරන්න මම ඊට පස්සේ හිත යන්නේ බලච්චාවයි මම මේක අභිනන්දනය කරන්නේ නෑ අභිවදනය කරන්නේ නෑ මම මේකට බැසගන්නේ නෑ කියන පැත්තෙන් ගියාම මේ රූප හැම එකක්ම ඇහැට කුණක් වැටෙනවා වගේ කන පීරි ගන්නවා වගේ තේරෙන්න පටන් මේක සර්වඥාන්සේ සඳහන් කළ තුන යම් කිසි වෙලාවක සමත භාවනා කරන යෝගාවචරයෙකුට හොඳට ඉස්ස සමාධි දීගෙන උපචාර සමාධියට ඇවිල්ලා අර්පණා සමාධියට යන අතරමැද කාලයේදී සද්ද සද්දෝ වික්ඛවේ පඨම ඥානස්ස ඛණ්ඩකෝ කියලා කියනවා. කන හූරනවා කිතේමයි. හොඳට සමාධිගත කරගෙන යනකොට පාරට හොඳට පුජාගෙන ඉන්න වතුරට සීතල මාළෝ ඉන්න වතුරේ පැත්තකට දැම්මොත් චකචක ගාලා නටන ඒ මාතක නිින්ද කොච්චර ඉක්මනට කැඩලා යනවද කියන වගේ අර සද්දේ අර සමාධිගත වෙගෙන යනකන කන හූරන වගේ තේරෙනවා මොකද යා ඒ වෙලාවේ සද්ද අපේක්ෂා කරන්නේ සද්දයට මොන මිහිරකමක් අපේයි එපායි එතකොට සෑම සත්‍යයක්ම කරදරයක් ඒ වගේ තමයි විපස්සනා කරන කෙනෙකුට උනත් මේ ශික්ෂණය තියෙනවා මම දකින්න දකින්න දේවල් ආනාන දේවල් අභිනන්දනය අභිවදනය අජෝසනය කරන්න ගියොත් මට කවදාකවත් මේ සතිය එක දිගට පාත්තගෙන යන්න බෑ කියලා ඒ විපරිණාමය ඒකට කියන්නේ දික්ක විසුද්ධිය කියලා එහෙම නැත්නම් තමන් දේවල් කෙරෙහි දක්වන ආකල්පේ වෙනස ඒක කියන්නේ සීල විසුද්ධි චිත්ත විසුද්ධි දික්ක විසුද්ධි හිත යම් ප්‍රමාණයකට සීතල වෙලා විසුද්ධි භාවයටපත් වෙලා තමයි තේරුම් අරගන්න ඕනේ මේ විසුද්ධි හිතට අරමුණු විචිත්‍රෝ වේන. අරමුණු වල වෙන්නට වැඩි බොහොම සජීවීකතියක් වේනවා. ඒක නිසා හිත අභිනම්මණයට යනවා, අභිවන්දනයට යනවා, අභිජෝසනයට යනවා, ශික්ෂණය වෙන්න ඕනේ. තමයි ගත්ත මධ්‍යස්ථ අරමුණ සක්මණේ නම් සක්මණ. පරියන්කේදී නම් ආශ්‍රස් ප්‍රශ්වාසකේ මධ්‍යස්ථ අරමුණේ තියාගැනීම සඳහා එනේන රූප දිගේ පරිණතනටයි එනේන ශබ්ද දිගේ පරිණතනටයි පරිණ හැම වෙලාවකම අභිනන්දනයක් අපි කියනවා නන්දිය පහළ වෙනවා ඒක නතර කරන්න ගිය ගමන් යෝගාවචරයට ඇති වෙන ගතිය පාළුකමක් මේක භාවනා නොකරන කෙනාට තේරෙනවා දැන් මෙයාගේ රුචර්චකම් වල වෙනසක් වෙලා තියෙනවා කියන්නේ ඒ කියන්නේ එකට ගෙදර භාවනා කරනවා නම් අනිත්‍යත්ව භාවනා නොකරන එකක් තියෙනවා මේ මනුස්සයා ඉස්සර අභිරමණය කරනවා අභිනන්දනය කරනවා දේවල් දැකපුවම දැන් ඒ යගේ අභිනන්දන අභිරුචිකති අඩු වෙලා තියෙනවා ඒක පේන්නේ යගේ රුචි අරුචිකම් වල පැහැදිලි වෙනසක් වෙන්න පටන් ගන්නයි ඒක කියනවා සමහරලාට යගේ පෞරුෂත්වයේ දැන් ඉතින් අලුතෙන් හඳලා කුට්ටම අලුතෙන් බෙදනවා තිබුණු කටි කලපා ගැනීමට ලක් වෙනවා. මේ නිසා මෙතනදී ඇබ්බැහි එයා ගෝස ශ්‍රද්ධාවන්ත කෙනෙක් නම් පන්සලකට අඩු වෙන්නත් ඉඩ තියෙනවා. ගෝක් සිගරට් බොන බොන මිනිස්සෙක් වගේ කෙනෙක් නම් ඒක ගැන අඩු වීමකෝ සිද්ධ වෙනවා. එයා අර ඇබ්බැහියට ගන්න වැඩ නරක හොඳ ඇබ්බැහි. හැබැයි කියන වැඩි නම් ඇත්තටම පාවිච්චි කරන නරක වැඩවලට විතරයි. හොඳ දේවල්ට හැබැයි කියන්නේ නැහැ. කෙසේ නමුත් මේ පුරුද්දට කරන වැඩවල අනුත්‍යාවීමක් වෙනවා. මේ මට්ටමට ගියේ නැත්නම් ඒ මිනිස්සයා භාවනා කරාට වෙනසක් තාම වෙන්න පටන් ගන්නෑ. වෙනස ඇත්තටම සිද්ධ වෙන්නේ රෝවාන්විත කරනමුත් මෙතනින් තමයි පටන් අරගන්නේ. එයා රූපත් එක්ක ජීවත් වෙනවා. රූපය කරා එනවා. නමුත් ඒක රූපකලිය අභිනන්දනයක් නෑ, අභිවදනයක් නෑ. ශබ්දය කරා එනවා. අභිනන්දනයක් නෑ, අභිවදනයක් නෑ. ගාන රස පහස. ඒ වෙනුවට ඒ කේකේන රූප සත්‍ය කන්ද අභිනන්දනයේ අභිවදනයේ වෙනුවට දත්ත මූල මූල කර්මස්ථානයේ සිව් වුණත් දත්ත මූල කර්මස්ථානයේ අනායාසයෙන් සිද්ධ වුණා. යෝගාචරය දන්නා මෙතනයි ශාන්තිය තියෙන්නේ කියලා. නොදැනුණත් අනායාසයෙන් සිද්ධ වුණත් අරමුණේ නිහිත ගන්න බැරි වුණත් මූල කර්මස්ථානේ මූල කර්මස්ථානේ නොපෙනුණත් එතන කියන්නේ හිස්තන හෝ අර පේන දේවල් වලට වැඩි ඒ නිසා එතෙන්ද ගියත් පාළු ගමක් තියෙනවා ඒකෙත් අරමුණ දෙවිලා ඒකෙත් මේ නිමිති නැහැ ඒකෙත් ආයාසකට ගැටයක් නැහැ එළියට යන එකෙත් ගියාට මොකද අපි තත්ත්වයක් අපි වදනයක් නැහැ හැබැයි වෙන සංගතිය බේරෙනවා ඉස්සර වෙන්නේ මොකද හිත රූපය දැක්වුවා රූප දිගේ අභිරමණය කරනවා අභිනන්දනය කරනවා දැන් එක්ක මගදී නතර වෙනවා නැත්නම් Tamanට පේනවා මේකයි හිතේ මචං මේකට වැදූ ගත්තොත් අභිනන්දනය කෙරුවොත් අනිවාර්යයෙන්ම කෙලෙස් රාශියක් පහළ වෙනවා කියන්නේ ඉතින් මේ හන්දි ස්ථානේ යෝගාවචරයේ මේ ඉරියාපත සංදීකදී එක්ක විඥානයේ ඉඳලා කාය විඥානයේ ඉඳලා චක්කු විඥානයට පයින් සෝත විඥානයට පයින් ගාහන විඥානයට මෙන්න මේ පයින් වේලාවල් වල න්‍යායපත්‍යකින් තොරව පිටුවදුවෙක් වගේ පයින් බේදිය ගියා බලලා ඒ යන යන තැන් අභිනන්දනය කරන්න හදනවා කියලා කියන්නේ පිස්සු අඳුරාම අනුමත කිරීම. මම මේ වෙන හැටි බලන්න නම් තාම පණින්න දෙන්න ඕනේ අභිනන්දනය කරන්න නාගයි. අභිවදනය කරන්න නාගයි. මේක මේ ලස්සන නිදර්ශනයක් මාර්ගයෙන් රත්පාල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රත්පාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ සිටු පුතෙක් ඒ පරම්පරාවේ ඒ දරුවා විතරයි අම්මගේ පැත්තෙන් හත්තු පරම්පරාවක බූදලේ කපටා වෙලා තිබුණා තාත්තගේ පැත්තෙන් හත්තු පරම්පරාවක බූදල කපටා වෙලා තිබුණා අම්මලා තාත්තලා මෙයා ගැන බොහොම ආශාවෙන් හිටියේ නමුත් මොකද්ද ව්‍යාපාරකට වැඩේකට නගරෙට ගියාට පස්සේ ඒ නගරේදී සර්වඥාන්සේ දේශනා කරන බණක් අහලා මෙහාට දෙනවා පිළිසිදු භ්‍රමචර්ය රකින්න නම් දොස්සති බක්කරේ භ්‍රමචර්ය රකින්න නම් ඊගේ බෑකේ කියාගෙදර ගිහලා මට කියනවා මම මේම කතාවක් අහුවා තාත්තට කියනවා මම මේම කතාවක් අහුවා පිළිසිදු භ්‍රමචර්ය රකින්න නම් ඊගේ ඉඳගෙන බෑ ඒ නිසා මට උපතුමන් ළඟේ නැහැ ඊට පස්සේ බුදුජානනාථයන් ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම කැමති පැවිදි බුදුජානනාථ කියනවා අම්මයි තාත්තයි කැමති නැතුව ඒක කරන්න බෑ කියලා. ඒතර බුදුන්සේ වරයක් දීලා තියෙන සුද්ධෝදන රජුණන් මේක පස්සේ කවුරු පැවිදි කරාද? ඒ වැඩි කැටි අම්මයි තාත්තේ අවසර තියෙන ජීවිතය පැවිදි කරගන්න. මෙයා කියනවා මට ප්‍රශ්නයක් නැහැ. අවසරයක් නැහැ. ඊළඟට තාත්තා කියනවා අම්මයි තාත්තා මෙහෙමයි මම බරක් කවෝ මට හිතන එක හරි කියලා. මට හිතනවා පිරිසුදු භ්‍රමචර්ය රැගෙන පූර්ණ කායික භාවනා කරන නිසා මට ගිහිගත් අරින්න අවශ්‍ය වෙන්නේ කියලා. එතකොට මෙයා විවාහකයි අමෝ තුන් හතර දෙනෙක් ඉන්න කෙනෙක් ඒලා පරිත්‍ත්‍ය බහුභාගී ක්‍රමයට. හැබැයි මේ කතාව පේනවා අවශ්‍යදෙන්නේ අම්මයි තාත්තයි අම්මයි තාත්තයි කියන දරුවා. ඔබ මරුණත් අපි මේ මරණය දිහා විදිහින් හරි ඔබෙන් වෙන්නේ හරිම ශෝකෙන්. ඔබ ජීවත් වෙද්දී අපි කොහොම ඔබ මේක වෙන්නේ නැහැ. කඩාවත් වෙන්නේ නැහැ. ඒ දෙවිලකට කියලා කියනවා. ඉතින් කියනවා මරණයේදී තුබෙන් වෙන් වෙන දරුවා අපි හරි කනගාටු වෙනවා. ඔබ විතරයි එකම දරුවා මේ අත්පුතු පරම්පරාවේ උදෙල රකින්න. ඒක නිසා වෙන්නේ නැහැ. තුන්වෙනි දරුවට කියලා කියනවා. ඊට පස්සේ කිව්වට පස්සේ ආයතන ඒ මధుරේ කලාලේ ලොකු නැති අමු පොළවේ වැටිලා කියනවා එක්ක මරණය එක්ක පැවිද්ද කියලා. ඊට පස්සේ අම්මලාට හිතා ගන්න ඕක ඔය හොඳට රැයට බඩගිනි වෙච්චාම නැගිටි කියලා. නැගිටින. ලෙවෙන් දවසේ බලන බඩගිනි වෙලා නැගිටි කියලා නෑ. තුන්වෙනි දවසේ වෙනකොට යාළුවන්ට කතා කරලා කියනවා එනි මේමය මේ මනුෂ්‍ය කවදාකවත් මේ හිතුවක්කාර වෙන කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ යාළුවා ඇවිල්ලා කියනවා මේ මෙච්චර වස්තු කුද්දේ තියෙනවා ඒ නිසා දෙමව්පියෝ කියනවා මේ මේ දේ බලන්න කියන ඉන්නේ කියලා කියන ධාර්මික ජීවිතයක් ගත කරන ගිහිල්ලා ඉන්න බැරිද කියලා. මේ කිසියම් ප්‍රතිආරයක් දක්වන්නේ ඊට පස්සේ යාළුවෝ කියලා කියනවා අපට තාත්තට අපි මෙහෙම කරමු. මේ අක්ෂා දැන් මරණවල දැන් නොකරනු මරණ. ඒකට හරි අපරාධයෙන් සමි පැවිදි කරන්න අවසර දීලා පැවිදිුණාට පස්සේ සිවුරරෝ. අපි ගත්ත ඒක වෙලාව අවසර දෙනවා. පස්සේ බුදුසසුනට ගියාට කියලා අවසර දුන්නා කියලා ඔව්. ඊට පස්සේ මේ අවසර කරගෙන පැවිදි. පැවිදිලා ගමී පලාට ඉන්නට ඇත පලාතකට යනවා. ඊළඟ තිබුණු තද මේ උනන්දු නිසා බොහෝම ඉක්මනට රහත් වෙනවා. එතකොට මේ ගෙදර අම්මයි තාත්තයි ඉන්න මේ සිටිනතර බුදුහාමුදුරන්ටයි කෝලයන්ටයි ආතුරුන්ටයි පුතුම විදියට නිග්‍රහ කරන්න පටන් ගන්නවා. මට හිතුවේ එකම දරුවා හොරගම් කරගත්තයි කියලා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා පින්නපාත යන ගමන් අහම්බෙන් වගේ අර ගේ ඉස්සරහින් පින්නපාත යනවා. ඒකෙන් කවදාවත් පින්නපාත දෙන්නේ නැහැ සංඛ්‍යාව දකිනකොට බොහොම අපුල දර්ශනයක් විදිහට තමයි දකින්නේ. ඒකම ඉන්නවා දැන් වලට දොරක් තොටන්නේ. හරිනේ. ඉතින් මෙයාගේ පහුකරන යනකොට පිටිපස්සේ දොරෙන් ඊර කුජල නරක් වෙච්ච පිටු පිටියක් හරි රොටි කෑල්ලක් හරි විසිකරන්න 16ක් එළියට යනවා. ඉතින් මේ යනවා කියන නැගදීනක විසිකරන්න යනවනම් මගේ පාත්‍රයට දාන්න කියලා. ඒ අම්මනි මේ බලනකොට හිතන මේ මගේ ස්වාමි පුත්‍රයා නේද කියලා. අපේ ගෙදර හිටපු ආමෝ කියලා අරක පාත්‍රයට දාලා අතිය සලකුණු ගන්නවා කියලා මම කියලා කියනවා මහා චිතුමි දේවිට අනේ අපේ සිසුසුහන් පුත්‍රය ඇවිල්ලා ඉන්න පාරේ කියලා. එතකොට අම්ම තාත්තට කියනවා මෙන්න මේ යන්නේ මොකක්ද කියනවා. ඒකට දෙල්ලට කියනවා අම්මා මුකින් දෙයක් තමයි ඔබට අදම මම වහස් දාස් භාවයෙන් නිදහස් කරනවා කියලා. එහෙනම් ඇත්තමයි ඒක හරීමයි කතා කරේ නන්නේ අතේ ලකුණු වලින් මේ වගේ. තාත්තේ ලෝකනේ අරකට මෙයා ගිහිල්ලා ළඟ තියෙන ගයක් තරහ වැටි දිගේට පිටියක් ළඟින් නතර නරක වෙච්ච රොටි ගාලා කරනවා. තාත්තගීල කියන මේ මොන විදිහට හැද මේ කරන්නේ මෙච්චර මේ ගයක් තීන්දුවෙන් කොට විගඩ වෙන්නේ නැතුව මේ මොකද්ද කරන්නේ? යන් ගෙදර ගිහිල්ලා සුදුසු කැමති කකයිදස් කියන අද දාන ඉවරයි. මම අද විලා බැලලා දාන ඉවරයි. දාන ගන්න වෙලාවට අද අපි දාන ගන්නෑ. ඒක තාත්තගීන හෙට අය නාර්දන කරොත් දෙන්නා. විජහාට ගිහිල්ලා බැමිණිට කියනවා පුතාම තමයි ඉතින් ගන්නකට තමයි කියන හිතේනවා ඒක ඉතින් මේ අම්මන්ටි කරන්නේ මොකද්ද අර පරම ගැහණු ටිකට ලස්සනට අඳලා ඉහිලා කියන යම් ආකාරයකින් මගේ පුතා සතුට වෙනවාද ඒ ආකාරයෙන් නටපන් ඒ ආකාරයෙන් හැසිරියක් එట్లా කොහොම හරි නැවතත් ඊගිසට ගන්න කියලා කණ්ඩු දෙකක් ගොඩ ගන්න බුදලේ අම්මගේ බුදලෙගේ තාත්තගේ මේක සුතුරිතුලින් වහලා මැටින් එන්න ඇරලා වාඩි වුණාට පස්සේ ආරපත්‍ය ඇවිල්ලා ඉතින් අඟරටටුම් කාණ්ඩ පටන් ගන්නවා. ඇවිල්ලා එක්කෙනෙක් අහනවා මේ ඇයි පැවිදි වෙන්න ගිය අපිට වැඩි සුරංගනාවියන් බලන්නේ හම්බුනේ නැද්ද? සංගනාව කියනවා. මේ මේ ස්වාමීන් වහන්සේ කියන නැගිටිනේ මගේ પરමාර්ථය සුරංගනාවන් දැකීම නෙවෙයි කියලා. ඒකට පරණ ගෑණියට නැත්තම් තමයි ප්‍රිය කරපු කෙනාට නංගි කියලා කතා කරනකොට ඒ අම්මන්ඩින්ද කලක් හැදලා වැඩෙනවා. ඊට පස්සේ අම්මා කරන දේ ඒක අයින් කරන වස්තු දිගට පෙන්වන්න මෙන්න තාත්තගේ බුදලේ. ඒ මේ පැත්තෙන් බලනකොට යහපත් පෙන්න තරම් අන්න. මේ තාත්තගේ බුදලේ මෙවත් මෙවත් පාවිච්චි කරලා කොච්චර ලස්සන ධර්මක ජීවිතයක් ගත කරන්න පුළුවන්ද? ඇයි මෙච්චර දෙයක් තේරෙන්නේ නැත්තේ කියලා. ඒකට මේ ශාන්තිය කියනවා මට පිට පාදේ පොඩි වෙලාවක් කියන දානි බෙදෙන නම් බෙදාන මම නැත්තම් පිට පාදේ යනවා ඊට පස්සේ විචාරට මේගොල්ල කරන්නේ දානි බෙද දානි බෙදලා දානි වළඳලා ඉවරනට පස්සේ ඒ දීපම්පයට සංවේග උපතන විදිහට බණ ටිකක් කියනවා කියලා යන ගමන් කියනවා මොවැද්දෙක් මොන් ඇල්ලීමට උගුලක් අටවනවා අතලා උගුලට මුවා ගෙන්නට රසමස උලංගට ගන්න. කියලා මුවායක කනකොට උගුලේ දොර වැහිුණාම උගුල අහුවෙනවනේ. නමුත් දක්ෂ මුවෙක් ඇවිල්ලා ඌ රසමස උල කාලා උගුල ගන්න ගන්න තෝ යනවා. මුවෙන් ආඩාඩා ඉඳී. මේක තමයි කාම වස්තුන්ට කාම වස්තුන් විශේෂයි යෝගාවචරය හැසිරෙන හැටි. මේ ලෝකෙ තියෙන ඕනම වස්තුවක් පළඳුවාට ප්‍රශ්නයක් නැහැ. ඒක අපි අල්ලන්න ගුරුට දෙන්න ගන්න බඳින රසමසෝක. හැබැයි හැම රස ගන්න නැතුව. රසමසෝල කාපන් හැම රස ගන්න නැතුව. ඒ කියන්නේ ඕන දෙයක් බලපන් පොට්ටෙක් වගේ හිටපන්. ආශාව පහළ වෙන්නේ නැහැ, තරහ පහළ වෙන්නේ නැහැ. පහළ වෙනකොට මේක දකින්න. ඕන දෙයක් අහපන්. ඒක බීරෙක් වගේ අහපන්. ඕනි ගඳ සෝතක් බලපන්, රසක් බලපන්, ආසක් පිටපන්. ඒ හංස බාල කෙනෙක් වගේ හිටපන්. ඕන තරම් ඥාන පුළුවන් තරම් දක්ෂකම් අභිඥා වුණා තිබ්බත් නිකන් කෙලි පිටිස් වගේ හිටපන්. දන්නේ විනිය වගේ මොට්ටේ කාලේ බූරේ කාලේ හිටපන්. ඔබට උඩ බලලා කරු ඇඳලා ගහන්න පුළුවන් වුණාට කොන්දපන් නැති කෙනෙක් කලක කොබා වගේ හිටපො. බැරි නම් බලමිණියක් වගේ ඉඳලා බේරියක්. එතකොට මේ ලෝකේ කාමවස්තු එන තමයි රූප ශබ්ද ගන්ධ රස වලදන් නැතුව නෙවෙයි. කිසිම අභිනන්දනයක් කරන්නේ නැහැ මම අර්ග කරා මේ කරයි කියලා කියා පාන්නේ නැහැ. අනේ මේක මගේ මම මගේ ආත්මය කියලා අල්ලපදා ගන්නෙත් නැහැ. එතකොට ඒ කාම වස්තු තිබුණාට මෙයා කෙලෙසෙන්නේ නැහැ. මේක අල්ල මොනම තාලිනව කාටවත් තේරුම් ගන්න බෑනේ. ඒගොල්ලෝ හිතන්නේ කාමවත් ළඟ හිටියොත් ඕනම කෙනෙක් කෙලෙසෙනවා කියලා. විශේෂයෙන්ම රසමසවුල කෑවොත් උගල ගැස්සෙනවමයි කියලා තමයි කවුරුත් එනමුත් මොහ දක්ෂමෝ පැටියෙක් කියනවා. තරුණ මොහේ. උදාන්න හැම ගාට ගහලා දෙනවා බොහොම ලස්සනට හැම කාලා. පන්දගස ගන්න තේරෙනවා. නදීව චත්තානි නති කාමාචි නති කාමායානි චිත්‍රානි ලෝකේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ ලෝකේ තියෙන විචිත්තත්වේ නෙවෙයි කාමේ කියන්නේ. සංකප්පරාවෝ පුරිසස්සකාමෝ ඒකේ නා යම් යම් සංකල්ප වලට කැමති මම මිනිස් කැමර කැමති තව කෙනෙක් මේ වෙන වෙන රසවලට තාවගෙන කහ පාට කැමති කවට නිල් පාට කැමති. එක එක අපේ රුචි අරුචිකම් කියනවා. මේක තමයි කාමයේ වෙන තැන ලෝකෙ නෙමෙයි. නතේ කාමයානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසසගාම. තිත්තේව චිත්‍රානි තත්තේව ලෝකේ. ලෝකේ විචිත්‍රකම එහෙම තිබිච්චවයි අතිත්ත දීරෝ විනේති චන්දා. දීර වීර පුරුෂයා තමන්ගේ ඡන්දය කාමච්ඡන්දේ පාලනය කරන්න හදනවා මිස ලෝකයේ පාලනය කරන්න යන්නේ. ලෝකයේ කාම වස්තු නැති කරන්න යන්නේ නැහැ. අඩු වෙන්න ඕනයි කියලා සදාචාර කතා කරන්න යන්නේ නැහැ. වැඩි කරන්න නටන්නේ නැහැ. ලෝකයේ විචිත්තත්වම තිබිච්චායි තමන්ගේ කාමච්ඡන්දේ පාලනය කරනවා නම් ඒ කියන්නේ හැම කනවා. නමුත් මන්දගත ගන්නෑ. උගුල වැස ගන්නෑ. මේක පොඩි තාලෙවත් ඒක ඒක කරපු නැති මනුස්සයා හිතන්නේ පරිසරයේ කාමතන කරනම් මට කාමයේ පහළ වෙනවා ඒ නිසා පරිසරයේ හදපු මිනිහට වැරදි පරිසරයේ හදපු මිනිහට දඩුවක් කරනවා මුද්‍රස් කියන්නේ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ විචිත්‍රත්‍ය හැමති විචාරයි අතිත්ත දීරෝ විනේති ඡන්ද ඒ විනෝඩ ඒ මනුස්සයා තමන්ගේ කාම ඡන්දේ පාලනය කරනවා කියන ඉතින් මේකට යුක්ත මේ කාමවස්තු තියෙද්දි කාමවස්තු ඉදිරියේ ඒ අභිනන්දනය කරන්නේ නැතුව අභිවදනය කරන්නේ නැතුව අජෝසනය කරන්නේ නැතුව Taman හික්ම ගන්න ඕන කියන එක බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සවැත්වර ජේතවනාරාමේ පමණක්ම කළ යුතුයි කියලා දෙයක් නැහැ. බුදුජාණන්සේ නැති වුණාට පස්සේ අවුරුදු 1000 2600 පස්සේ වුණා. මේක රහස බව දන්නවා නම් තමන් තමතුරු ජීතවනාරාමේ හිටියේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. කොහේ හිටියත් කාමවස්තු තියෙන තැන කාමවස්තු නැති තැන නැත්නම් තරහින වස්තු තියෙන තැන දැක්කට නොදැක්ක කෙනෙකුසේ එහෙම නැත්නම් අන්දේ කුසේ හැසිරෙන්න දන්නවනම් එයා උත්සාහ කරන්නේ වස්තු අනුව පහළ වෙන කාමච්ඡන්දේ දිහා බලන්න විතරයි වස්තු දිහා බලලා චෝදනා කරන්නේ නැහැ වචන කතා කරන්නේ නැහැ බැසගන්නේ නැහැ ඒ නිසා අපිට භාවනා කරගෙන යනකොට අපිට ආලෝකයක් පහළ වෙනවා. ඕකට බැහැගෙන ඕක ගැන කතා කර කර ඕක අභිනන්දනය කරන්න ගත්තොත් කාම දර්ශනයක් දැක්ක වගේම භාවනා පරිචාලෝකයෙන් බාධාවක් වෙනවා. ඒක දැක්කට නොදැක්කාසි තමන්ගේ ගමනේ යන්න පුළුවන් නම් නැවතත් ආලෝකේ පාළුවේ නැවතත් ආලෝකේ පාළුවේ නෑ ඒක ආඩම්බරයට ගන්නෙත් නෑ ආවරම්බුවට ගන්නෙත් නෑ ඒකට කතා කරන්න යන්නෙත් නෑ ඒකට බැස ගන්නෙත් නෑ ගමන බාධා වෙන්නේ නෑ ඉතින් මේක තන්නේ කරම තමයි ਸਰබලධාරී බල බලතල පවරන අංශය සෙල්ලම තියෙන තමන් අපේ ඒ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ තමකට කියනවා ස්ත්‍රීන් නටනවා ස්ත්‍රීන් ගායනවා ස්ත්‍රීන් වයනවා ස්ත්‍රීන්ගේ අංගන කර බලන් ඉපයි කියලා. ඒක සාමාන්‍ය අසන්න විෂම දර්ශන කියලා කියනවා. නමුත් නාගසමාල හමුදුරෝ දැක්කත් රහත් මේ බීල නටමින් වයමින් නටන නාටක අංගනවක් කරනවා. උන්වහන්සේ පින්නපාත යනකොට මහා වීදියේ මැද ලස්සන සුළුපී නාටකාංගනාවක් හොඳට මත්‍රව්‍ය බීලා සංගීතයේ වැඩ වය නොනටන විචාරික දකින්නකොටම දැක්කේ මහා වීදියක් මැද මාරපාශයක් හදලා තියෙනවා කී දහහක් අමාරු වැඩිද කියන්නේ ඒ ස්වරූපේ මේ මේ අගරණට බලනකොට ඒ ශාසන පහළ වෙච්ච සංවේගයම තිබහතු බැරි වෙලාවත් එක කාම පැත්තෙන් බැලුවා නම් සිව්පරි. අනාමත් ඉන්ට්‍රස් එක හොයයි. කප්පුවෙක් පිටත් කරයි. අනේ බැරිද ඔෆර් එකක් දෙන්න. ඉවරයි. බුදුචානන්සේ බුදු වෙන්න ඉස්සර දවසේ මාරේ ඇවිල්ලා දෙල්ලන් දාලා කියන්නේ ඇත්තටම ආම්බිකේ බුදුචානන්සේ දිනුනේ ඒ මොකද බුදුචානන්සේ මේ මාරේ ඇවිල්ලා දන්න දාංගට ඔක්කොම දැම්මා. ඊටසේ හදේ කැලියෙත් නෑ පොට්ටෙක් වගේ හිටියා. ගණන් ගත්තෙත් නෑ බීරෙක් වගේ හිටියා. පස්සේ මාරේ ඇහින්න කිව්වා "බොයි ඉන්න පොළොව ඔබට උරුම නෑ ඔක මගේ ඵලයක් නෙවෙයි." ඒ කියන්නේ අන්තිමට දේශී මහරගල ප්‍රශ්නයක් දැම්මේ. පොලිටිකල් ප්‍රොබ්ලම් එකක් පුතන්ට කල්පනා කරලා බලුවා මේ මටත් මේ පොළවේ ඉඩක් තියෙනවා කියලා කියන්නේ සාක්කියට ගන්නේ කවුරු හරි ලෝකේ ඉන්නවා කියලා කිසිම සවිඥාන කෙනෙක් එතන නෑ මොකද මායя දැකලා පරාගිරි කරනවා ඊට පස්සේ පුදුනාචි පොළොව ස්පර්ශ කරා දකුණු අතින් භූමි ස්පර්ශ මුද්‍රාවෙන් කල්පනා කරලා කිව්වා මම පරමිතා ධර්ම පුරුණකොට මම හලපු මගේ විඤ්ඤාණයට කටයුතු කරත් මේ පොළොවට වැටෙලුයි මම හෙලපු දාඩිය කඳුළු ලේ ගත්තොත් හතර මහා සාගර වලට වැඩි. ඒ නිසා අවිඥානික අවිඥානික කවුරක්වත් නැහැ මට සාක්ෂි දෙන්න මේ ඝනකඩ මහ පොළොව මට සාක්ෂි දේවා කියලා. අර අදිෂ්ඨාන නැත්නම් පාරමිතා ශීකනෝඩ පොළොව හිටිට පටන් එතකොට මාරය නැගලා හිටියේ පර්වතයක් එක්ක. එතන දැක්ක සුනාමියක් එනවා කියලා උදිනවා. ඒක අරගෙන යන්න බෑ මාරයත් අරගෙන දිව්වේ. දුවනකොට සේනාව හේතුව පෙරදිලා දුවනවා කියන එක. ඒ සේනාව පිටිපස්සෙන් දිව්වා. දැන් මාරයට අලියට කියන්න බෑ මේක තුනාමියක් නෙවෙයි මේක බොරුවක් ඔබ හිතපන් කියලා. සම්පූර්ණ නඩුව පරාදයි. දැන් මාරයා ගිහලා ෆුල් අප්සෙට් එකේ ඉඳලා ඉන්නවා ට්‍රස් ගහගෙන පැනික් ඇවිල්ලා ෆුල් ඇටැක්. දුරුසුන්දා ගිහලා මොකද තාත්තා මේ බරාබරත් නැති වැඩක් වෙන්න හදන්නේ මේකේ මේ කාම ලෝකයේ මගේ සම්පූර්ණ අධිකාරී ශක්තිය කැඩෙන්නයි හදන්නේ එක්කෙනෙක් රහස අල්ලා ගන්න හදනවා මට කොහොමද මේ පුරුෂය නැති කරන්න ඕන අයියෝ නොහිස්නේ මම දෙන්න වැඩේ කියලා උණු සුන්දරන් කියන්නේ ගිහිල්ලා රතිය නගන්න ආරං වන්නේ තනවා යන්න රතිය නගන්න අනිත් එක නටන්න පටන් ගත්තා බුදුරජාණන් මොකද කිව්වේ ඇක්ටි කරලවත් බැරි වෙන්නේ ඒ කිසිම එකක් අභිනන්දනයකට උදව් දෙන්නේ නැති නිසාවක් ඇහෙත් නැති නිසාවක් නෙවෙයි නැතර කරලා පස්සේ ඒ ඔක්කොම නැටුම් ගැලින් තේරෙම ඉවරයි නැටුම දිහා පොට්ටෙන් බලනකොට නැටුම දිහා බීඩි කණින් අහනකොට ඒක විතර නින්දාවක් නෑ නාටි කන්දරාවකට බැලුවට අභිනන්දනය කරන්නේ නැත්නම් අහුවට අභිනන්දනය කරන්නේ නැත්නම් නාටි කන්දරානි කඹුලම්බයි ඔගොල්ලෝ අහලා ඇති සාමාන්‍ය ධර්මවල පවා සර්වචන්නාංශී බුදු වෙන්නේ ඉස්සෙල්ලා සිද්ධාර්ථ තාපස කාලේ ගීකේ අටවෙනි දවසේ ඉස්සෙල්ලා දවසේ නාටක අංගනාව කීපනේ කව නින්දන වෙලාවේදී ස්තෝත්‍ර ගායනාවට මේගොල්ලෝ නටනකොට බුදුසසුනාංශ මේ කවුද සිද්ධාර්ථ තාපස සිද්ධාර්ථ කුමාරයා පිටිවෙත තියලා දැන් පිටිවෙත ජාවද අර කොල්ලන්ගේ නටුව කවුරු බලන්නද එහෙම නිින්ද ගිහිල්ලා මේකට බලනකොට දැන් නැතුම පේනවා. කට්ටියක් හෙළුවෙන් කට්ටියක් කෙනෙතරනවා කට්ටියක් ගොරා දිනවා සංගීත භාණ්ඩට කොහොම වැටිලා බුද්ධි මේව උඩින් බල්ලා ගිහිල්ලා තමයි අපි නිෂ්ක්‍රමණය කරන්නේ නිසා ඒගොල්ලන්ගේ නාටකම කට අරගෙන බැලුවොත් තමයි ඒගොල්ලෝ 18 දන්නේ හත් අඩි නැටුම් ඔක්කොම නටන්නේ බැලුවාට නිකන් අන්ධ බැල්මෙන් බලන්නේ කියලා කිසි නැතුමක් හිටින්නේ නැහැ. ඉතින් අපි කිව්වොත් මේ නාටකාංගනාවන් ඇවිල්ලා මම වශී කරගත්තයි කියලා. සර්වඥාන්සි පිළිගන්නේ නැවතේ නාටකාංග කොච්චර නැතුවත් ඔබ ඒක අභිරමණය කෙරුවොත් අභිවදනය කෙරුවොත් අජෝසනය කෙරුවොත් ඔබ හුවෙන නිසා තිත්තේ විචිත්‍රානි තතේ වලෝකේ අතෙත්ත දීලෝ විනේති චන්දා මේ ලෝකයේ විචිත්තත්වය මෙතේ විචක වෙනස් කරන්න යන්නත් එපා. මම ඉස්සරහට මාර්ගංගනාවයි කියලා නඩුදාන්න යන්නත් එපා. මොකද ඒක තිනන්ට ගත්තා. ඕ මේ කුසල කාම ඡන්දේ බේරගනි. ඒකට ඔක්කොම ලබයි. ඒ වගේ අපි භවනා වෙදී පේන දේවල් හෝ ලෝකෙදී පේන දේවල් තකලා ඒක අභිනන්දනේ අභිවදනේ අධ්‍යෝෂණය කරන්න ගියොත් ඒ දේවල් වලට දොස් කිව්වට Tamange වල තියෙන කෑදරකම හීනුනේ වැඩ කරන්න තමයි තේරෙන්නේ නැත්තම් බුදුහාමුදුරේ එතෙන්දී එන්නේ නැහැ උදව්වට. තමන්ම දැනගන්න ඕනේ මම රූපයක් දැක්කා. රූපේ මනාපයි ඒ මනාපේ නිසා මට කාම අනුසය මට පහළ දැක්කනම් ඒ මම සක්මන් කළ යුත්තේ නම් සක්මන් ඉක්මවගෙන කියලා රූපයක් වෙන රූපේ නිසා මනාපේ එහෙම නැත්නම් පටිඝානෝසය මනාපේ පහළුණා කියලා දැක්කනම් ඒ මනස රූපත් දකින්නවා වේදනත් විඳිනවා සත්‍යයක් බලනවා මේ රහස කවුරුහරි ක්‍රියාත්මක දැනගෙන ක්‍රියාත්මක කෙරුවොත් සදාචාරවාදීකට මේක තේරුම් ගන්න බෑ මේ මනස මේ රූප බලනවානේ මනස සද්ද අහනවානේ අහනවා තමයි නමුත් රූප දිහා බලන්නේ අන්ධේක් වගේ එහෙම නැත්නම් දිත්තේ දිත්තමත්තා සුතේ සුතමක්ක. ඉතින් මේක මේ විදිහට කළ හැකි බව මේකක් කළ හැකි බව විස්තර කරනවා මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී. ඒ මාළුක්‍ය පුත්‍ර කියන වයසක ස්වාමීන් වහන්සේ නමක් බුදුහාමුදුරුවෝට ගිහිල්ලා කමටහන් ඉල්ලනවා. ප්‍රමචලයට යන සංස තනි වෙනවා. ඒක විහාරී ජීවිතයක් ගත කරනවා. ඊට පස්සේ මම ආයෙත් නෑ මට යන්න කමටහන් දෙන්නේ කියලා. බුදුන්සේ දොස් කියනවා මේ එක එක කරාට කමටහන් දෙන්න කියන මට මේ කරන්න ගියොත් මේ ඉවරයක් කරන්න හම් වෙන්නේ දැන් ඔබ නාකිය වුණා ඉලන්දාරි කී දෙනෙක් කියලා කමටහන් ඉල්ලයි දැන් කොච්චර මම බඩ කියලා කියනද කියන්නේ නැතුව කියනවා එයි මෙච්චර මං කියලා දෙද්දී අය කමටහන් ඉල්ලන්නේ කියලා මේ කිව්වට මොකද බුදුජානකේ යාව නිර්පන්නේ නෑ ඒකට සාකච්ඡාවට ලගන ප්‍රශ්නයක් අහනවා මාතු පුත්ත යම් කිංචි චක්කු විඤ්ඤේ රූපං අදිත්තං අදිත්ත පුබ්බං නපස්සති නපස්සී සම්ති තත්තේ හෝති ඡන්දං අපේ මන්වා රාගං කියන ඔබ හිතන්නේ ඇහෙන් දැකිතු රූපයක් කියනවා ඔබ කවදාකවත් දැකලා දැන් දකිමිනුත් නැහැ දැන් බලමිනුත් නැහැ ඔබට බලන්න ඕනක ඉස්සරහට බලන්න වෙන්නේ නැහැ අන්න එහෙම චක්කු විඤ්ඤේ රූප පිළිවෙලින් රූප පිළිවෙලකට රාගයක්වත් ප්‍රේමයක්වත් ඡන්දයක්වත් උඩ පහළ වෙන්නේ කියලා. දැන් රූපයක් කියලා කවදාවත් දැකලත් නෑ දැන් බලමිනුත් නෑ දැන් දැකිමුත් නෑ බලන්නෙත් නෑ බලන්න වෙන්නේ නැත්තම් එහෙම රූපෙක ප්‍රේමයේ ඡන්දය නෑ කියලා කියනවා. ශබ්දයක් තියෙනකොට කවදාවත් අහලත් නෑ දැන් අහලත් නෑ ඇහෙන්නේ නෑ මත්තට ඇහෙන්නේ නැත්තම් එහෙම ශබ්දයක් උඹට කෙලෙසුපදී ඡන්දයක් ප්‍රේමයක් රාගයක් නෑ. ඒක ඔක්කොම වුණාට පස්සේ පාරකී පුත්‍ර ස්වාමීන් වහන්සේ දෙනවා කෙලෙස් උපදිනතා උපදින වර්තමානයේ ප්‍රමාණය. මේ වර්තමානයේ පේන දේ තමයි ඔක්කොම තියෙන්නේ. මේ වර්තමානයේ අහන එකේ තමයි ඔක්කොම තියෙන්නේ. මේ වර්තමානයේ මම අහනවද දකින්නවද ගඳ බලන රස බලන කියලා අපි දන්නේ කොයි මේ මොහොතේ හැටියට බලනකොට කෙනෙක් ඇහිමේ ඉන්න කෙනෙක් දැකීමේ ඉන්න කෙනෙක් ගඳ රස පහස බලන එකේ ඉන්නවා ඒ කොයි එකටද හිත යන්නේ කියන්නේ අපේ කර්ම ශක්තිය අපේ රුචර්ෂකම තමයි. ඒක දන්නවනම් මේ වර්තමාන මොහොතේ වෙන එක දන්නවනම් එතනින්මයි උපදින තාක්ෂාදී උපදී. එතනින්මයි උපදින තාක් ප්‍රේමය උපදී. ඡන්දය උපදී. ඒ නිසා මේ අහන්නත් පුළුවන්, දකින්නත් පුළුවන්, ගඳ බලන්නත් පුළුවන්, රස බලන්නත් පුළුවන්, පහස බලන්නත් පුළුවන් ලෝකේ අපි අපේ කැමැත්ත නිසා රූප බලන්නේ කොටපත් වෙනවා. ඒ බලන රූපයෙන් අපිට කෙලෙස් උපදිනවා නම් ඒ කෙලෙස් අපේ තණ්හාව නිසා උපදින්නේ. තණ්හායි දාති සෝකෝ තණ්හායි දාති භය තණ්හායි මුත්තසනති සෝකෝ කුතෝ භය. ඉතින් අපිට වෙලා තියෙන්නේ එකකටවත් නොගින් ඉන්නේ එකක් අපි දන්නේ නැහැ. කොහොම බලන්නේ කොහොමද සත්‍යන්නේ අපි දැනගත්ත නැත්නම් මොකක් හරි වෙනවා. නමුත් මෙච්චර හයක් තියෙදි කොයි එකටද යන්නේ ඊනක කාගේ න්‍යායපත්‍රයද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. මොකද සර්වඥාන්සේ කියන්නේ කොහොමද කල්ලාතුමුගේ නාපුරුචාසුකම් අනුව කල්ලාතුමුගේ නාම කර්ම විලිකට අනුව මොකක් හරි එකට පටලයි. ඒ පටල වෙන දේ උඹයි වගේ කියන්නේ. ඒකෙන් තමයි කෙලසෙන්නේ. නිසා ඒක දන්නවනම් එන්න තියෙන කෙලස් ප්‍රමාණය අඩු වෙනවා. එනිසා බුදුරජාණන්සේ කියන ඔබ රූප දැක්කට ප්‍රශ්නයක් නැහැ. දැකීම දැකීම මතින් අතර කරනවා ගැන කතා කර කර ඉන්න යන්නේ. කාපිනන්දනය කරන්න යන්නේ. ඕක දැක ඕක කොට බහ ගන්න එපා මේක මගේ රූපේ මම දැකපු රූපේ මගේ ආත්මය කියලා. සද්ද ඇහුවට කිසි ප්‍රශ්නයක් නෑ සද්ද අභිනන්දනය කරන්න යන්න එපා. නැත්තම් දිත්තේ දිත්ත නැත්තම් සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් උගදෙන කියන්නේ බාහ්‍ය සූත්‍රේ විතරයි කියන්නේ කියලා මේකෙත් තියෙනවා. අනාත් විඤ්ඤෝ වාද සූත්‍රෙත් කිච්චුවට මම කවුරුක කියලා කියනවා. ඊට පස්සේ මාණික පුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මම මේ ඔබ වහන්සේ කියපු දේ මට තේරෙනවා නම් මෙන්න මේමයි මට තේරෙන්නේ. හරිනම් මේ හරිනම් මට හරිනම් හරි කියන්නේ වැරදි නම් වැරදි කියන්නේ. රූපං දිස්සා සති මුත්තා. පිය නිමිත්තක් මරණිකා. රූපය දැකලා අසතිය මුත්තා සතිය. ඒකේ ප්‍රිය භාවය ගැන කල්පනා කරනවා. මේ වටින රූපයක් මේ කල් දෙදෙත් කියලා කියනකොට අරයට කියන්න ඕනේ කියලා අභිවදනය කරනවා. ඒක වැටගෙන ඉන්නවා. රූපයක් දක්න සතියෙන් තොර. ඒක අභිනන්දනය. රූපං සත්‍ය මුත්තකේ නිමිත්ත මනස්කරෝති. සාරත් චිත්තෝ වේදේති. ඒක බොහොම රාගයෙන් රත් වෙච්ච හිතකින් වින්දනය කරනවා. අනේ මගේ පෙර පිනකට මේ රූපේ දැක්ක අපි හරියට මෙතන වෙලාවට මම හිතා හොඳ ඇත් එකක් මට තිබුණා කියලා ඒකට ශාරත චිත්තෝ වේදේති තත් අජෝස චිත්තති එකට වැට ගන්නවා. මේ මේක දකින්න හම්බෙච්ච කර ලොකු දෙයක් කියලා ඒ දකින්න රූපය අනුව මේක රූප ශබ්ද ගන්ධ රස කොයිකට වෙනවද පුළුවන්. ඒ දැකපොදී අභිනන්දනය කරනවා. තස්ස වඩති වේදනය හිතනවා මේ රූපේ මට ෆොටෝ එකක් කරන් කියන්නේ නැත්නම් මේකත් එක්ක නිතරම ඉන්න මට නැත්තම් නැත්තම් මේකමයි ගෙදර ගාව කියලා තියාගන්න නැත්තම් කියලා අර ඒ ලැබපු වේදනාව වර්ධනය කරගන්න හැටි හිතනවා. කස්සවඩක් වේදනා අනේකාරූප සම්භව. ඉතින් මේක ලොකු කරලා ගත්තොත් කොහොමද පුංචි කරලා ගත්තොත් කොහොමද අරකට පිටපස්සෙන් තිබ්බොත් කොහොමද දෙකට ඉස්සරහින් තිබ්බොත් කොහොමද ඉතින් දැන් රූපේ පැත්තක දැන් මනෝ විකාරේ කරා මනෝලෝකේ කාර්යෝපයන තොරන් හදනවා සරුංගල් හරිනවා කතා බොත්නවා චිත්‍රපටි හදනවා নানা ප්‍රකාර හින ලෝකයකට වැටෙනවා රූපේ දැකලා විචාච විහෙලාට ඒක නට දැඩි ලෝභ පහළ වෙනවා ඒ වෙලාවේ වෙහසකටපත් වෙනවා මේ දැකපු රූපේ තමයි රූපය අල්ලගෙන ඒ තරම් කතා කරනවා. චිත්තමසෝ පහඤ්ඤති හරි හිත පාටි වෙහෙසකටපත් වෙනවා. පරාජිනේ කිය දකින්න වෙලාවේ කැමරාවක් අතේ තිබුණේ නැහැ. ඒ වෙනත්නම් මේක මෙහෙම කරන්න බෑ නේද? ඉතින් ඒ විදිහට කස බඩත් වේදන අනේක රූප සම්භව. චිත්තමසෝ පහඤ්ඤති මේ විදිහට දුක් වරණ කෙනාට කවදාකවත් නිවන කිට්ටු කරන්න බෑ කියලා මාළිකපුත්තු සෝත සඳහන් කරනවා. දකින්න භාවනාදී දකින්න හෝ ඇහෙන් දකින්න හැමදේම අල්ලන කතා කොට. හැමදේම මහලු කරලා සලකන. හැමදේටම ගෙවදිනවා බහ ගන්නවා. ඒන කෙලස් ප්‍රමාණය ආර සීමා කරන්න බැරි නිසා ආරාණි බාහන සත්‍ය උච්චති. නිවනේ බොහෝ දුරයි කියලා කියනවා. ඒ දකින්න දකින්න එකෙන් කෙලස් උපදින එයා දුක එකතු කරනවා. ඒ වෙනුවට නසෝ රජ්‍යති රූපේති රූපං දිස්වා පතිසත එයා කලින්ම දන්නවා රූපයන් අභිරමණය කිරීම නෝපදුප කෙලෙස් රාශියක් උපදින දෙයක් නිසා පූර්ණ අවබෝධයක් තියෙනවා ලෑස්තියක් තියෙනවා නසෝ රජ්‍යතු රූපේසු එහෙම නැත්නම් කියනවා සක්මනේ ඉන්න මට රූපයක් පිළිලා අභිරමණය කරන්න ගියොත් සතිය කැඩෙනවා ඒ නිසා මම රූප පෙන්වන්නට මම අභිරමණය කරන්නේ නැහැ කියන ඉන්දිය සංවරේ තියෙනවා සීලේ තියෙනවා ඒ නිසා දසෝ රජ්‍යති රූපේ රූපය අභිරමණය කරන්නේ රූපන් දිස්වා පටිසතු දැන් දන්නවා මගේ පයේ නෙවෙයි තියෙන්නේ හිත ඇහැට ගිහිලා තියෙන්නේ කියලා සාරත් එතකොට විරත් චිත්තෝ වේදේති ආ දන්නවා දැන් මට පේන්නේ රූපයක් වර්ණ රූපයක් නම බලන්නේ අර නාගසමාලෝ ස්වාමීන් වහන්සේ අර නාටිකාංගනාදී බැලුවා මේක වීටියෙම දඩවලා තිබ්බ මර උගුලක්. විරත් චිත්තෝ වේදිති නාජෝස තිත්තති ඒකට බැස ගන්න. අනේ මම මේක දැක්කම කිනවා සක්මන නැතුණත් කරන්න මේ රෝගේ බලන්න ඕනේ කියලා. යතාස්ස පස්සතෝ රූප සේවතෝ චාපි වේදනා. එයා රූපයක් දකිනවා. වේදනක් පිටිනවා. එයා දන්නා මේ රූපය මට ප්‍රිය කච්චක් ඇති කරනවා. මට අප්‍රියකට කරගෙන වෙල් කීයතිනෝ පචේතිය කවදාකවත් මේ වේදනාව අභිරමණය කරන්න යන්නේ නැහැ. ඒක නරක දෙයක් කියලා එකත් එක්ක ගැටෙන්නේ නැහැ. ක්ෂය කරන පැත්තේ මතුවෙච්ච මනාපකතිය වැය වෙන පැත්ත බලන්න. පැතිච්ච මනාපකතිය නිරුද්ධ වෙන පැත්ත බලන්න. කය වය නිරෝධයේ පැත්ත බලන්න. කීයති නපචීයති. ඒවං චරතෝ සති මාරු අධිෂ්ඨානයක යා වාහනේ හප්පගන්න නැතුව ට්‍රක් එක මාරුච්ච බව දැනගන්නවා දැන් යන්නේක පිළිබඳව පුදුම අවධියකින් ගත කරනවා මම දැන් පයේ තියෙන ඕන සතිය ඇහැට ගිහිල්ලා කියනවා ඇහි මම අභිරමණය කරන්නේ ඒකට ඇතුල්ච්ච මනාවමනාව දෙනවා ඒ ආලෝකනාට තුනයි නැති වෙලා යන්නේක තියා ඒ වෙලාව යන්නේක බලන්නේ ඒවන් අපචිනතෝ දුක්ඛම යා එන්න තියෙන දුක් රාශියක් තියවම් කරනවා අට්ඨානිපාන සත්‍යයක් නිවනට බොහෝම කිච්චි කියලා තියෙනවා. නමුත් මේ දෙවණියට මාළුක පුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නපු ක්‍රමයට අපි සාර්ථක වෙනකොට රූපේ දැක්කට ඒක ශුන්‍ය විදිහටයි පේන්නේ. තුච්ච විදිහටයි පේන්නේ. ඒක නොදකිය යුක්තක් විදිහට පේන්නේ. මොකද ඒක කෙලෙස් උපදින පාර. ඒසයි එපමණ රූපේ දැක්කට රසවින්දනය කරන්නේ සත්‍ය බේරගන්න නැවතත් මූල කර්මස්ථානට යන්න කියන පෙතුලලකන ක්‍රමයට ආපුදාවේ තමයි Tamande මිත්‍යක් පඩාගෙන ආපු සතියේ පරිම උච්ච අවස්ථාව එහෙම නැත්නම් ලෝකේ කෙලස් නැහැ රූපවල කෙලස් නැහැ ඒක රූපේ බලන්න පුළුවන් රසමසවල කන්න පුළුවන් යාට නමුත් හැම ගස්ස ගන්නෑ ඇවිච්ච මනාපට මනාපට ජස් ගන්න යන්නේ හේතු වෙන්නේ යන්නේ ඒක අභිරමණය කරන්න යන්නේ මනාපේ මනාප විදිහට දක්න රූපේ රූප විදිහට දක්නවා පහේ තිබුණ හිත රූපෙට කියපවත් දකිනවා හැම කනවා නමුත් උගල ගසකන්නේ ආනන්ද මේ මන්ත්‍ර කියන පස්සේ අර රූප බැලුවත් එකයි ශබ්ද ඇහුවත් එකයි ගඳ බැලුවත් එකයි රස බැලුවත් එකයි පාස ලැබුවත් එකයි කොහොමද තියෙන්නේ මෙහෙසක් විතරයි හැම දෙයකම තියෙන්නේ කනට පීරි ගෑවෙනා වගේ ඇහැට වැලි වැටුණා වගේ යාට හිතනවානේ කවුරුත් නැති විවේකතරකට වෙලා ඉන්නේ නැත්තම් කියලා ඒක පුත්‍රචාරණසේ චිත්තකට ඇඳලා පෙන්නන්නේ හරියට ඒ මනුස්සයා පාළු ගමකට ගියා ගියන් ගියක් ගානේ ගිහිල්ලා බලුවට මොකුත් නැහැ වාදන වාදන පහස බලුවට පොඩ්ඩ දෙයක්වත් නැහැ රස විඳින්න දෙයක්වත් නැහැ ඒ නිසා ඒක නිකන් එන ගහච්ච තෝම් පිටරයක් වගේ කියලා මං කියනවා ඉතින් මේකට කට්ටිය කැමති නැහැ කච්චේට ඕන භාවනා කරනකොට ජීතවනාරාමේ පේන්න ඕන. බුදු පිළිමේ පේන්න ඕන. දිවි ලෝකේ පේන්න ඕන. බ්‍රහ්ම ලෝකේ පේන්න ඕන. ඉතින් ඒ හිතාන යන කට්ටිය ටික පේනවා. පේනකොටම අල්ලගන්න. අල්ලගත්ත ගමන් ඒ භාවනා ලෝකයක් නෑ හීන ලෝකයකට වැටෙනවා. මනෝ විකාරයකට වැටලා ඉතින් අහනවා හෙට කොහොමද ජීතවනාරාමේ බලන්නේ භාවනා කරලා. ඔන්න ප්‍රශ්නේ. හෙට කොහොමද ඊයේ දකපු බුදු පිළිමේ බලන්නේ? හෙට කොහොමද ඇති වෙච්චි ආලෝකේ බලන්න. හෙට කොහොමද ඇති වෙච්ච අර සුඛේ බලන්න. ඉතින් මේලා ඉෂ්ට කරගෙන මේවා තියාගෙන යනවයි කියන එක කාමේ නෙවෙයි කාමීච්ඡාචාරයක් නෙවෙයි නමුත් මෙතන තියෙන්නේ නන්දියක් වෙන විදියක එන්නත් නිරාමිෂ වෙච්ච ප්‍රීතියකට බැඳීමක් මේක බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා දැනගෙන හිටියේ නේද ඒකුලේතුවක් ආමිෂ ප්‍රීතිය හොඳ නෑ තුච්චයි නීචයි ගාම්‍යයි මොන් නිරාමිෂ ප්‍රීතිය ආධ්‍යාත්මිකයි වටිනවා කියලා නිරාමිෂ ප්‍රීතිය අල්ලුවා සමජනේ ඉතින් එනකන් ඒකත් එක ගන්න බාර ගත්තා නිරාමිෂ ප්‍රීතිය ටිකක් නිරාමිෂ ප්‍රීතිය අවශ්‍යයි නමුත් ඔබ දැනගන්නේ නිරාමිෂ ප්‍රීතිය අල්ලුවා තාමිෂ ප්‍රීතිය අල්ලුවා තුතු ගන්න කියලා කැහි ගැනි ගත්තා වගේ ඒකම තමයි ඒකත් අතරින්ද නම් එයා දැනගන්න ඕනේ දැන් මේ පාඩුකමකට කියා වගේ මේ දකින්න දකින්න දේවල් වලට ප්‍රශ්න වින්දනය කරන්නේ නැහැ. ද්වේෂ කරනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. බෑම කාපක්. උගල ගස ගන්න දෙන්නේ. එතකොට මාර්යා බලාගෙන ඉන්නවා. දැන් මෙයා ඇවිල්ලා කුර කුර තියෙන උගුල උගුලේ තියෙන රසමසූල කනවා උගුල ගස ගන්න නැතුව කාලා. ඒක නිකන් කියන්නේ නටන කකුල කිච්චි කපන්න පුළුවන් කියන්නේ. නටනටාමකට කකුල බැඳලා තියෙන ගෙච්චි කපනවා නටනටා. මේ වගේ තමයි මාය අපිට ගහන කමෙට උඩට දෙන්න ඕනේ ඒකම රිටර්න් එක දෙන්න ඕනේ. එහෙම නැතුව අපි මේ උරතල් වෙලා යන්න කියොත් උරතල් කියන මුල් වෙලා හොඳට පුහුණු වුණාට පස්සේ මාය මොන මොන දහංගට දානවද මොන මොන වංචනික ධර්ම කියනවද මොන මොන ෂටකම කරනවද මොන මොන මායාවිකම කරනවද ඒ සෑම දෙයකටම මායට උත්තර දෙන්න වෙන්නේ මසම්ලකාපා රසවසවල කාම මුලගස ගන්නතු. ඉතින් ඒකට එදා කාලේ බුදුජානක ඉන්න කාලේ සිද්ධි ටිකක් වර්තගත වෙලා සූත්‍රවල තියෙන නිසා අපිට සාධක සූත්‍ර වශයෙන් අද පින්නන්න පුළුවන්. එහෙම නැත්නම් කාටවත් හිතා ගන්න බෑ. මේකේ සංකීර්ණ මල්ටි ටාස්කින් කරන ලෝකෙක ඉඳගෙන හිත බෙදන්නේ ලෝකේ විචිත්‍රකම ලෝකේ තිබිච්චාවයි තමන්න තියෙන තමන්ගේවට එක එක දැඩි යන ගතිය ඒ අධ්‍යයන ගතිය තිබුණා ප්‍රශ්නයක් නෑ ඒක දන්නවනේ ඒක නිවල මේ අනුන්ට දොස් කියන්නේ අන්නේපා තමනුයි මේක තෝරලා ගන්න ගන්න දේ අනුව තමයි කාමච්ඡන්දේ පහළ වෙන්නේ නිසා ඒ කුසල කාමච්ඡන්දේ දිහා බලනකොට තමයි තේරෙනවා කෙලස් පහළ වෙන්නේ තමයි නිසාමයි කෙලස් කැපෙන්නේ තමයි නිසා කෙලෙස් පහළ වෙන්නේ මේ මොහොතේමයි. කෙලෙස් කැපෙන්නේ මේ මොහොතේමයි. දෙවන්නේ කෙලෙස් පාලනයට උදව් කරන්නේ නැහැ. කෙලෙස් කැපීමට උදව් කරන්නේ නැහැ. ඊයටයි හෙටටයි කෙලෙස් කපන්න බෑ. අතන ගිහිලා කෙලෙස් කැපෙන්නේ නැහැ. වෙන කෙනෙක් උදව් කරන්නේ නැහැ. නිසා අපි මෙතෙක් ගිය ගමනේදී ඉගෙනගත්ත මේ සියලුම දක්ෂකම් පාවිච්චි කරලා හිතට යහන යනතේ යන්න දෙනවා. නිකන් දෙනවා වගේ. දීලා හොඳට බලන්න ඒක හරියට කියනවා නම් හැමදාම වරදක් කරන හොරෙක්. අල්ලගන්න බැරි තරම් කම්බවරෙක් දැකලා පොලිසියෙන් අල්ලන්න බැරි නිසා එයා රහස් පොලිසියට බාර දීලා බලාගෙන ඉන්නවා මේ සිද්ධිය ඔක්කොම යන අතරස කවුද මේ වැඩේ කරන්නේ කියලා. ඒකට කවදා හරි ඒ රහසොතු පොලිස් කාර්යාලයට නැත්නම් රහස් ඒජන්ට් දැනට කරන්න පුළුවන්. අන්න අසවල් කවුන්ටරේ අසවල් වෙලාවට අසවල් තමයි බඩු උස්සන්නේ කියලා. එයා අල්ලන්නේ යන්නේ හොරා. එයා කරන්නේ හෙටත් තොරගම් කරන්නයි. ඒකල බලගන්න බොහොමද මිනිහා කියලා. මිනිහා වෙන දවසට එක දවසක් තොප්පියක් දානවා, අනිත් දවසක් කොණ්ඩයක් පැනලා ඉන්නවා, අනිත් දවසක් රවුලක් දාගෙන ඉන්නවා, අනිත් දවසක් පච්චක් කොටාගෙන ඉන්නවා, අනිත් දවසට එක එක දේවල් කරනවා. එයා කරන්නේ හෙටත් තොරගම් කරනවා, අනිත් දවසට හොඳට බලලා. මේ වෙලාවට මිනිහා එනවමයි. මෙතෙන් නයි කරන්නේ. උච්චසුකම් එහෙමයි කියලා. පොලිසිය කෙනෙකුට කියනවා අවල් වෙලාවට එන්න. මම බඩු උස්සනකොට අත්ත පිට අල්ලලා දෙන්නම් කියලා. ඒක රහසොතු සේවකයෙක් හොරැල්ලීමේ කියන්නේ. හොරැල්ලීම කරන්නේ වෙලාවට වෙලාවට කියන්නේ පොලිස් කාර්යය. ඒගොල්ලෝ මේ සතියට නෑ හොරවල නැතිවස්කම. සතිය හොරාට නටන්නට සම්පජන්්‍යයට කියනවා. මම වන්මන් නැයි ගන්න. තරහට වරින් කිය. එයා ඉන්නේ යුනිෆෝම් පිටින් ආපුවා. සර්වචනංශ කියනවා එතරම් ලබවචනංශ කියනොත් මේකට තේරෙනවා යම් තැනකදී යම් වෙලාවක හොරා දැනගත්තොත් දැන් මම දවස් දෙකක් අහුවෙලා තියෙන්නේ අදත් සර්විලියස් කියන නැත්තම් හොරෙන් ඔත්තු කාලේ බලනවා කියලා හොරා එන්නේවත් නැහැ. හොරා ඉන්නේ. දන්නවනම් මං අහුවෙලා ඉන්නේ කියලා හොරා මං පලාට තින්නේ. ඒ නිසා අපි කෙලෙස් වලට අවශ්‍ය කරන සත්‍ය ආලෝකේ විතරයි. සත්‍ය ආලෝකේ වැටෙනකොට කෙලෙස් වල දෙන්න බෑ. කෙලෙස් අල්ලලා මරලා කපලා කොටන්න ඕනේ. යා එන හැටි බලන්න. කරන හැටි බලන්න යන හැටි බලන්න. ඒකත් කියන්නේ බයකටතරේ. අදත් මේ අපරාධ කරපම් බලයක්. චේතස්තරේ මේ අපරාධම කරපම් බලයක්. මේ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න කෙලෙස් වල බල බින්දෙන හැටි කෙලෙස් වල ඇල්මරෙන හැටි විෂකපෙන හැටි මම හිතන්නේ සරුවචනාන්තයට අපට තේරෙන්නේ අපි හිතාන ඉන්නේ කෙලෙස් දිහා බලන්නේ දිල්ල වැරද්දක් කියලා. මේක තමයි අපිට වැරදිච්ච දේ. එහෙම නැත්නම් හිතන්නේ අහු වෙනකොටම අල්ලන්න ඕනේ කියලා. කද්දාකත් බා. අර මම පැලසේ ආරච්චි මහත්තයා ලස්සන කතාවක් කිව්වා. ඒ කියන්නේ ගෙවල් පිටින හොරා ඇවිල්ලා බුද්ධි කියලා හිතලා මිනිහා ගෙවල් කොනක් පිටිනවා. බින්දලා හැරමිටියට ගැට ගහලා කළු පාට වෙච්ච මුට්ටියක් දානවා ගැටලට. ගෙදර මිනිස්සු ඇහැරලා ඉන්නවනම් ඔළුව දැම්ම කියලා හිතලා ගහනවා. ගහන මුට්ටියට නෙවතින දොරටු දුවනවා. එසා ආර්ථිකමත් කියන මැනිකට මැනික හොරෙක් කැවිලා පළවෙනි සැරේ මුට්ටිය දානකොට ගහන්න එපා. දෙවෙනි සැරේ බෙල්ල දානකොට කැවුවොත් බෙල්ල ඇතුලේ කඳේ එතකොට වැඩි යනවා. අපේ රටේ පළවෙනි මුට්ටියටම ගහනවා. ඒකයි මේ ඉවසුමක් නැතිකම කියලා කියන්නේ. ඒකමයි මේ පිටසව ගන්නයි. කෙලෙසක් කාට කලබල වෙන්න ඕනේ නැහැ. අපි අපි අවදිය තියෙනවනේ. අප්‍රමාදේ තියෙනවනේ. සතිය තියෙනවනේ. දුරට බලන්නේ ඉන්නෝනේ මට රාවියක් මතු වුණා. එවිලියක් හරිනේ. හිතත් වෙනවා. හිතත් වෙනකොට බලන්න. ඒ වගේම අපිට ආලෝකයක් ගන්නයි කියන්නේ එහෙම නැත්නම් ඥානයක් පාරණ කියලා කලබල වෙන්න බෑ පළවෙනි සැරේ. පළවෙනි සැරේ මුක්තිය දාන්නේ. ඕකට ගැහුවට හරියට දෙවෙනි සැරේ තමයි ඔඩුව දාන්නේ. දෙවෙනි සැරේ එන්න ආරින්න. තුන්වෙනි සැරේ එන්න ආරින්න. ආපු වෙලාවක තමන්ගේ මන අපේෂ්ඨ කරගන්න පුළුවන්. ඒ නිසා මෙතනදී මේ කටයුත්ත ගන්නකොට රූප අපිරමණය කරන්න බෑ. කෙරෙන්නේ නැහැ. ගන්ධ රස ස්පර්ශ අපිරමණය කරන්නේ. ඒකට පේන්නේ මහ පාළු ගතියක් මුස්පේන්තු ගතියක් පේනවා. ඒක පරිශනමක් වෙනවා Tamanට පේන හැබැයි හොඳම භාවනාවේ අවදිය. කියන තණ්හා වෙනුවට කම්මැලිකම ඇවිල්ලා තණ්හා ගැන සංසාරේ කම්මැලිකම කියන්නේ කම්මැලිකම කියන පාපවචන නෙවෙයි මම මේ පාවිච්චි කරන්නේ තණ්හාවේ අඩුකම විරංජනේ විරංජිත විමුක්ති විමුක්තම් විමුක්තමේ ඥානති පජාන. හිතට මේ නීතසකතියක් ආවනම් ඒකෙන් විරක්ත ගතියක් යනවා. දුරව වෙනවා. තුරුවක් වෙනවනම් ඒකෙන් එන බලපෑම අඩු වෙනවා. ඕකෙන් තමයි නිවන ලැබෙන්නේ. ඒක මේ දෙක එන වෙලාවේදී යෝගාවචරයට තේරෙන්නේ මොකද්ද පාළු ගතිය, මුස්පීන්තු ගතිය, කම්මැලි ගතිය, කේකාර ගතිය කියලා. ඉතින් හරි අමාරු මේක මේ හරහා යනවා කියන එක. එකයි කරන්න ඕනේ ඒක නැවත නැවත මොන දෙන්නේ. දහස්වර මොන දෙන්න කර්මස්ථාන චරණේ හිටියත් එකයි. කමඨං සුද්ධ උනත් එකයි. නැති උනත් එකයි ඇත්තට උදව් කරන කෙනෙකුට කරන්න තියෙන්නේ කමඨානුත් කරනවා කියලා කියන්නේ ඕකම නැවත නැවත කරන්න කියන ධෛර්යය කිරීම කරතයි එක අවස්ථාවක මොනම පරිවිඩයක් කරන්නේ නැවත නැවත වෙන්න යනකොට වෙන්න යනකොට Tamandම තේරෙන්න පටන් ගන්නවා කෙලස් පොළකින කෙලසන ගතිය බලා සිටීමෙන් ලැබෙන ඥාණය අනුන්ගෙන් ගන්නත් බෑ හිතලා ගන්නත් බෑ කෙලෙස් අපිට වැඩ කරද්දි බලන්න ඒක ඉස්සලා සීලයක් තියෙනවා. ඒක ඉස්සලා සතිය තියෙනවා. ඒක ඉස්සලා ඉන්ද්‍රිය සංවරය තියෙනවා. කොහොමද යාගෙන බලන් ඉන්නකොට ඒ වගේ තියෙන දුර්ල ස්ථාන දෙවර පේන වෙන අපේ සතිය කොච්චර බලවත්ද කෙලෙසයක් තියෙද්දි සතිය පිටවන්න පුළුවන්. සම්පන්න කැඩිලා හිත රූපයකට ගිහිල්ලා දැන් රූපයක් බලන්න බව ගන්නවා. දැන් තමයි හිතේ මන අපේ පාලකින පදයි. ඒ සතිය තාමත් ශ්‍රේෂ්ඨයි. පයේම සතිය පවත්වා ගන්නට වැඩියි. ඒ සමාජිකාස්කින් නෑ මාජිකාස්කින් කියනට කියන ප්‍රශ්නයක් නෑ ඒකේ තමයි දන්නවනම් ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මොකෙද කියලා ඉතින් මේ දේ දන්නවනම් මම ඊයේ දේශනා නතරවල මතක් කරේ ඒකයි මේ නැති අල්ලගත්තට පස්සේ නිවන් නොදැක්කට නිවන කියන්නේ මේ ජීවිතයේ කළ හැක්කක් බව. නිවන තියෙන්නේ මේ කෙලෙස් වලට සාපේක්ෂව බව. මේ කෙලෙස් සාහනවාසිකදී බලන්නට පුළුවන් ගැතියි. පුදුම තන වැඩිමක් සිදු වෙනවා. තුම ඉතිරි පැතිරි වැඩිමක් සිද්ධ වෙන සතිය විතරක් නෙවෙයි සම්පජන්‍ය සිද්ධ වෙනවා ශ්‍රද්ධාවෙත් සිද්ධ වෙනවා වීර්යයෙන් සිද්ධ වෙනවා සමාධියෙන් සිද්ධ වෙනවා ඒ පුද්ගලයා හිතන්න බෑ මේ පුද්ගලයාට මේ මට්ටම කලහක් කියන හැකි සංඥාවට පස්සේ ඊට තේරෙනවා මෙතෙක් කල මට මේ තාම පටු නැති බැරි සංඥාවක් දැන් ඇති හැකි සංඥාවක් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ක්‍රමසාවිදී බුදුමාහා විදිහට පහළ වෙනවා. ඒක සරෝජන ජමලකන මෙතන අපිට නතර වෙන්න තරක් නෙවෙයි. හැබැයි මෙතන පහු කරන්නේ නැතුව එහා පැත්තට යන්න බෑ. ඒ නිසා ඊගාවට මේ පටම බැලලා පස්සේ නැත්නම් මේ චිත්‍ර කතාවේ නැත්නම් මේ චිත්‍රපටයේ ඊගාජානිකා මොකද්ද කියන එක අපේ හිතට ඉදිරිපත් කරලා අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා. සිට දිනාටම මේක ධෛර්යයක් ශක්තියක් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා ඉතින් අපි පුරුදු පරිදි එත්තාවතා ചാති ගාථා සංජානනා කිරීමෙන් පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් මුදිතා ශීර්ෂයෙන් සියලු දෙනාත් සමග මේ කුසල් හදා බෙදා ගැනීමට පෙළඹෙන. එත්තාවතා ශගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බී දීවානුමෝදන්තු එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවා නාගමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා විඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනා ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදං හෝ ඥාති ඉදං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදං හෝ ඥාති ඉදං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්ත්‍ය සාදු සාදු සාදු සුපත්ත්‍වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සෝපච්චිත්තෝ සුවපත්ත්වා සුවපත්ත්වා විවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti ඉමිනාති සමිජ්ජතු වෙනවාද සම්ප්‍රදාන විඥානයේ සමාන කරා ප්‍රතිමේත මනාපත්තා පුදුපන්නවා කියෝතෝ සෝපකෙත්තා සෝපකෙත්තා